අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවටයි රැස්ුනේ ධර්ම දේශනා කාලේ සියලු දෙනාම ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා හාන භාගියා දස අකුසල කම්මපතාති තී ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් කරන මේ සීකඳ වීමක් දසුත්තර සූත්‍රයේ අනුව මේ දස අකුසල කර්මපත පිළිබඳව හිත යොදලා ඉන්න වෙලාවක් සාකච්ඡා කරන වෙලාවක්. ඉතින් අපි අවසාන ධර්ම දේශනාව වෙනකොට කයෙන් සිදුවෙන අකුසල කර්මපත නැත්නම් සතු මෙරීමකින් වරකම් කිරීමකින් සහ කාමීත්‍යාචාරිකින් අපි දන්න ප්‍රමාණය හැටියට සාකච්ඡා කරා ආරම්භ කළා මේ මුසාවාදා කියන වචනේ සිදුවෙන කර්මපත පිළිබඳව සාකච්ඡාවට මුළු පුරන්. මුති ඒ අනුව වච කයින් සිද්ධ වෙන කර්මපත තුනක් තියෙනවා. වචනෙන් සිද්ධ වෙන කර්මපත හතරක් තියෙනවා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපකය. ඉතින් මේ දෙක ගත්තොත් කායික දුස්චරිත වාචී දුස්චරිත කියලා වෙන් කරලා තියෙනවා. ඉතින් මේ කායික දුස්චරිත ඉස්සලා උගන්වන්නේ යරුවචනාංශිකේ ක්‍රමේ හැටියට ඒව හරි ඕලාරිකයි ඕන කෙනෙකුට පේනවා සතෙක් මරණ වේලාවේදී ඒ සතා මරණයට කැමති නෑ අපි ප්‍රයත්න කරලා හිර කරලා අල්ලගෙන බෙල්ල කපලා ඒ සතා මැරෙන බවට බලනකොට දිගෝ චිත්ත ප්‍රවෘත්තියක් දුවනවා මිච්ඡා ක්‍රමයට නැත්නම් අකුසල කර්මපතයක් ඇති කරනවා. ඒ නිසා සතා කැපීමේදී මැරීමේදී ලොකු ප්‍රයත්නයක් කරන එකෙත් ලොකු සතෙක් මරන්න, මධ්‍යම සතෙක් මරන්න, පුංචි සතෙක් මරන්න කියනකොට ඒ කර්මවල ප්‍රමාණය වැඩි. ලොකු සතෙක් මරන්න ලොකු කර්මයක් කියනවා. මධ්‍යම සතෙක් පුංචි කර්මයක්. ඊටාම පුංචි සතෙක් පුංචි ඉරතෙඩි පුංචි කර්මයක්. මොකද ඒ සඳහා යොදන ප්‍රයත්නේ සහ චිත්තක්ෂණ ගන්න අඩු නිසා. ප්‍රතිව සාවද්‍ය කර්ම, අසාවද්‍ය කර්ම ආදී වශයෙන් වෙන් කළා පෙළලා තියෙනවා. නමුත් මේ වචනේ සිදුවෙන ඒ හා සමානම අකුසලයේ තොලේ කටේ ගෑවෙන්නේ නැතුව කෙරෙනවා. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් අපා යන්නේ කායික දුස්චරිත නිසා නෙවෙයි වචී දුස්චරිත නිසා. මොකද අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන එක වචනයකටවත් වග වෙන්නේ නැහැ. කටකම සෙයියාවක් නේද කතා කරනවා. ඒක පිළිබඳව හැතිරෙන්න ගියොත් කය හසුරවන්න පුළුවන් ගැට ගහලා හරි අතපය. වචනේ බෑ. රටවට කර වැට බැන්දත් කටවට කර වැට බඳින්න බෑ. ඒ මොකද මනුස්සයර විතරයි කතා කරන්න පුළුවන්නේ අපි අයිතිවාසිකමක් කරගෙන ඉන්නවා. ඒක මානව අයිතිවාසිකමක් අදහස් ප්‍රකාශ කිරීම. ඒ නිසා මේ කතාවෙන් හරියට අකුසල් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන සංවේදී භාවය දැනීම තේරෙන්න කොච්චරකල් භාවනා කරන්න ඕනද කියන එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. බුදුජාන් වහන්සේගේ ඒ මොණෙය ප්‍රතිපදාව කියලා. තුවටක ප්‍රතිපදාව, ආර්ය වංශ ප්‍රතිපදාව, සත්ත්ව විසුද්ධි ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව ආදී ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඒ තුවටක ප්‍රතිපදාවේ උග්‍රම පතපුරණ කෙනා බුදු කෙනෙක් හම්බ වෙනවා එක සැරේයි උපදෙස් ලබා ගන්නෙ ඊට පස්සේ උපදෙස් ලබා ගන්න මට්ටමටවත් බුදුජානනාංශයට හමු වීමක් කරන්නේ නැහැ මධ්‍යම ප්‍රමාණයෙන් කරන එකනා ඊ타ත්ම කෙටි හමුවීමක් හමුවීමක් නැවත සාකච්ඡා කිරීමක් කර කරන්නේ ඕමක එකනා ඉතින් නැවත නැවත කමඨාන් සුද්ධ කරමින් නැවත නැවත අහමින් කටයුතු කරනවා ඒකට කියනවා ඒ නාලක ප්‍රතිපදාව කියලාත් කියන මොණීය ප්‍රතිපදාව කියලාත් කියන ඒ නිසා බුදුජාන් වහන්සේට මුනි ඒ සියලු ප්‍රතිපදාවන් දේශනා කරන බුදුජානසට මුනි කියලා කියනවා බුදුජන් වහන්සේ යම් දෙයක් කතා කරන්නේ නොකර බැරි වෙලාට විතරයි. යම් කිසි කෙනෙක් කියන දේ හරිනම් බුදුජාන්සේගේ හරි බව ප්‍රකාශ කරන ක්‍රමය තමයි නිශ්ශබ්ද භාවය. ආර්ය ආර්ය ආර්යෝවා තුනි භාව. වැරදි නම් යමක් කියන්න ඕන නම් විතරයි බුදුජාන්සේ කතා කරන්නේ. ඒ නිසා සංඝ සභාව තියෙනකොට කල්ැතුම සංඝයට දැනුමක් කියනවා අපි මේ සභාව පවත්වනවා කාට හරි විරුද්ධත්වයක් තියෙනවා නම් විතරක් කතාකරනද මේ කියන දේ හරිනම් නිස්සද්ද වෙන්නේ කියලා. ඒක මෝෂන් එකක් දාන. එහෙම නැත්නම් අපි ඥාත්‍යයක් තියෙනවා. අපි මේ සංගත බව පවත්වනවා. දැන් කවුරු හරි විරුද්ධ නම් විතරක් අත උසලා කතා කරන්න. එහෙම නැත්නම් තුන්හි භාවයෙන් හිටියොත් ඒකෙන් කියන්නේ ආයසුතුන් වංශල මට එකඟයි කියන එක. ඒක නිසා හරි ඉක්මනට සභාව ඉවර කරන්න පුළුවන්. එහාට කතා කරනවා මෙහාට කතා කරනවා එකම දේ නැවත නැවත කතා කරනවා. ඉතින් ඒක වැඩියෙන්ම තියෙන තැන තමයි පාර්ලිමේන්තුව. ඒක තමයි ඒ ඔක්කොම කතා සාගරේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් එක්ක බලනකොට මේ භාවනා කරන කෙනෙක් කොහොමද මේ වචී සංවරය කියන එක ලෝකේ තියෙන්නේ දක්ෂම කතා කරන්න පුළුවන්කම තමයි ලෝකේ ජය ගන්න තියෙන ක්‍රමය. ਸਰවඥාසික තියෙන්නේ කතා නොකිරීමෙන් මොණීය ප්‍රතිපදාවෙන් මේක කරගන්න පුළුවන්. ඒ නිසා ලංකාවේ හිටපු ප්‍රසිද්ධ සුදු හාමුදුර කෙනෙක් ඉඳලා කියලා තිනවා මම මුළු රටත් එක්කම පාවිච්චි කරුවේ සුඛී හෝතු කියන වචන දෙක විතරයි. පින්නපාත යනවා පින්නපාත බෙදුවේ කරන සුඛී හෝතු කියන ඉච්චාය. ඉන් එහාට මොනම දෙයක් කතා කරන්නේ. මේ ඉන් එහාට මොනවද කතා කරා නම් ප්‍රත්‍යලාභයේ වෙනුවෙන් තමයි කතා කරන්නේ කියලා. ඒ සංස ප්‍රසිද්ධිය කියලා තියෙන පිටරටින් ඇවිල්ලා පැවිදෙන අයට ඉගෙන ගන්න ඕනේ නැහැ සිංහල. සිංහල ඉගෙන ගන්නේ සිව්පසේ උපයන්න විතරයි. පාත්‍රයන් යන මොන හරි බෙදනවනේ. සුඛී හොතු කියන්නේ ඉවරයි. ඒක තමයි මම මේ જાතියත් එක්ක පවත්වපු සම්බන්ධතාවයේ අවශ්‍ය නැහැ. මම බුරුමේ ඉන්නකොටත් ඒ ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් කිව්වා එපායි බුරුම භාෂාව ඉගෙන ගන්න ඕනේ මේ පරිවර්තනය කරලා දෙනවා කියලා. ඉතින් මගේ තියෙන මේ නැහැදිච්ච කම ටිකන ගත්තා. මොකටද ඉගෙන ගන්නේ? ලාභ සත්කාර ප්‍රයෝජන සඳහා පමණයි. ඒක නිසා එවැනි කෘත්‍යයක් කතා නොකිරීමෙන් ලබා ගන්න පුළුවන් බව තේරුම් ගන්න නම් අකුසල කර්මපතේ තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපි කියන දේ සත්‍යතෝ තේතතෝ අර්ථ සංහිතෝ කියන දේ වෙච්ච දෙයක් වෙන්න ඕන. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න ඕන. අනිත් එක නේද අර්ථය සැලසෙන්න ඕන. ඒක නෑකට ප්‍රී වෙන්න ඕන. නිසා වචනයක් කතා කරනදලා සරුවචනාංශේ හතර පැත්තකට බයිනවා. ඇත්ත සිද්ධි, වෙච්ච සිද්ධි, ප්‍රිය සිද්ධි, අර්ථචරියාව දෙන සිද්ධිය විතරයි. ඒ උනත් සරුවචනාංශේ සඳහන් මම ඒකටත් එයාගේ කාලේ බලනවා. එයා ලෑස්තිද කියලා වචනේ අහන්න. ඉතින් අපි එහෙම සබේ ගණයා කෙරේ බැඳිලා ඉන්නකොට අපි කුලයා කෙරේ බැඳිලා ඉන්නකොට ඉතින් ඇයි හොඳයි කියලා. නාන කොටත් අහනවා නානවද? කඩේ යනකොට අහනවා මේ කඩේ යනවද? මොකද ඇහුවේ නැත්නම් ඒගොල්ලෝ හිතනවා ඒක මේ ඇයි හොඳයි නෑ කියලා. ඒ කචකචේ තමයි ඒ කෙනාගේ තියෙන මේ සබහාශීලී ගතිය නිසා කර්මපත රැස් කරනවා. දන්නේ ඉතින් අර මේ කියනකොට කියනවා ඒ බුදුමි ස්වාමීන් වහන්සේ අපේ පණ්ඩිත ශාන්සේ කැනඩාවට ගිහිල්ලා මේ වගේ වැඩ මුළු පවත්තන ශාලාවක් කතෝලික පල්ලියක් කුලියට අරගෙන පටන් ගන්නකොට සුද්ධ කරලා තියලා එනකොට සුද්ධ කරලා තියලා ශාලාවේ සල්ලි ගෙවලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඊගව අවුරුද්දේ ඒක බුක් කරන්න යනකොට අපිට ලැබෙන සැලසුම් තෝරන්නේ කියලා ඒගොල්ලෝ කළා ඕගොල්ලන්ට දෙන්නේ නැති වෙන්න අපි මේ අපේ මණ්ඩලේ තීන්දුවක් ගත්තයි කිය. ඉතින් අර බුක් කරන්න ගිය එකනා කියලා තුන අනේ සමා වෙන්න අපි ඩිපොසිට් එකක් තිබ්බා සුද්දත් කෙරුවා යනකොටත් තිබ්බා අපි ඇති මොනවාරි හානියක් වෙලා තියෙනවා අපි ගෙවන්න කැමති අපි හරියට කනගාටු වෙනවා මේ බෞද්ධ වශයෙන් ඇවිල්ලා මේ කතෝලික ස්ථානයක් නැවත නැවත පාවිච්චි කරනකොට අපි අතින් වැරද්දක් වෙලා තියෙනවා නම් ඊට පස්සේ යා පොත බලලා කිව්වලු ඕගොල්ලෝ මේකේ දවස් 10 කිටියා එක්කෙනෙක්වත් එක්කෙනෙකුට කතා කරේ නැහැ කිව්වලු ඒක මහා භයානක අපරාධයක් කිව්වලු අපේ පොතේ හැටියට කිසිම යාලුකමක් නැහැ එක්කෙනෙක් කරන තරහ වගේ අපි කැමති නැහැ කිව්වලු එහෙම බම්මන්නන්ඩ මේ වැඩි මේ භාවනා ශාලාව කුලියට දෙන්න ඉතින් ගියේ කනා කිව්වලු අනේ ඕගොල්ලෝ එක නොදැනුවත්කම නිසා වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඒ පණ්ඩිතාංශේ කොහොමඩක්වත් කතා කරනවට කැමති නැහැ. අපේ ස්වාමීන් වහන්සේට ගෞරවයක් වෙන සමය කතා කරනකොටදී අපිත් අමාරුවේ තමයි හිටියේ. ඉතින් ඒක තමයි අපේ වත. ඒක තමයි අපේ භවනාට කර මේ සැලකිල්ල කිය. ඒකට ඒක නා උඩ ගිහිලා කිව්වලු අනේ එහෙම එකක් අහලවත් නැහැ. අපි අතින් වැරද්දක් වෙලා තියෙන්නේ කරුණා කරලා ඇවිල්ලා මේක පාවිච්චි කරන්න. අපි හිතුවේ එහෙම නෙවෙයි. ඕගොල්ලෝ මේ වම්මන්නෝ මුස්පේන්තුකාරයෝ එකිනෙකාට good morning කියන්නේ නැති කට්ටිය good evening කියන්නේ නැති කට්ටිය කියලා. ඉතින් ඒ නිසා භාවනා කරන ජීවිතේ අපේ සා ගෙදර ගත කරන ජීවිතේ මේ කර්මපත පැත්තේ බලනකොට ලොකු වෙනසක් වෙනවා. උදාහරණයක් විදිහට නම් වශයෙන් කියනවා නම් ඔය ගෝයන්ක භාවනා ක්‍රමයට යනකොට කතා කරන්න දෙන්නෙම නැහැ. ඉතින් ඒක ගැන කියලා මට එක්කෙනෙක් කියනවා ඒ එක්කෙනෙක් දවස් 10ක් භාවනා කරලා තියෙනවා. කතානකර ඉඳලා මුලේට ආපු කම්පණය මුලේට ආපු තිගැස්ම කොච්චරද කියනකම් මරණකම් කතා කරන්න බැරුව ගියලු ආය. මොකද අපිට කතා නොකර සිටිනවා කියන්නේ මරණය හා සමානයි. අපිට කතා තමයි ඕන කරන්න කතා කරනවා නම් ඇයි හොඳයියක් තියෙනවා හොඳයි. නමුත් ඒ විදිය සමාජ චර්යාවක් එනතන් ඒ විදිය සමාජ දැක්මක් ඒ විදිය ආචාර ධර්ම පවත්වන ලෝකෙක අපි මේ භාවනාවට එල කතා නොකර ඉන්නවා කිව්වහම ඒක කතා කෙරුවොත් කර්මපතයක් වෙනවා සතෙක් මරණ ගානේ අකුසලයක් වෙනවා කියලා දන්නවනම් අපි දවස් 30 කතා කරන දේවල් වල කොයි එක මුසාවාද වලට වැටෙනවද කොයි එක පිසුනා වාචා වලට වැටෙනවද කොයි එක පරුස වචන වලට වැටෙනවද කොයි එක සම්පප්පලාප වලට වැටෙනවද කියලා මනින්න කිරන්න ගියොත් අපි සත්තු මරනකොට නම් ඇඟට දැනෙනවා පපු සිද්ධ වෙනවා. මේක තොලේ කටේ ගෑවෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සලා කය පිළිබඳව සංවර වෙලා ඒකේ ආනිසංස දැක්කට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ අපි මෙච්චර ආසාවෙන් රකින්න අපේ චර්යාව ආචාර ධර්ම සීලය බයලජ්ජාව ඉන්දිය සංවරය කොච්චර ඉක්මනට එකිනෙකාට කතා කිරීමෙන් කරනවාද ඒ ඒ අකුසලයේ කරන්න පුළුවන් වෙන්නේ මනුස්සයෙක් විතරයි මොකද මනුෂ්‍ය විතර කතා කරන්නේ. ඒක පිළිබඳව හික්මව ගන්න ගියොත් ආරස්සාකාරී අරඤ්‍යගත වීම, රුක්කමූලගත වීම, ශූන්‍යාකාරගත වීම. මොකද කැලියට කෑ ගැහුවට කැලිය මොකුත් කියන්නේ නැහැ අපිට. ගහක් මුලට ගිහිල්ලා කෑ ගැහුවට ගහක් මොකක් කියන්නේ නැහැ අපිට. ශූන්‍යාකාරය කියන්නේ අන්න එවැනි මුනිවතක් රකින්න පිරිසක් ඉන්නවනම් ඒක නා තමන්ගේ එන දුක දරා ගන්නවා. තව කෙනෙක් බනවන්නේ නැහැ. අදත් එක්කෙනෙක් ලියලා තිබුණා භාවනා කරන දැදි පිටට තට්ටු කරලා එන්න යන්න බත් කන්න යන්න කියලා කිව්වයි කියලා. ඒක හැමදාම රිට්‍රීට් එකේ අඩු ගානේ එක සැරයක් වාර්තා වෙනවා. එහෙම බතක් එහෙම කාටවත් භාවනා කරන එකනට පිටට තට්ටු කරලා කතා කිරීමේ කතාවක් මේකේ නෑ. ඊමණසියා මීමස්මර හැදිලා දඟලනවා නම් තට්ටුවක් දාලා කතා කරාට කමන්නේ නෑ. සීබුද්ධිය තියනවාද කියලා. මේ භාවනා කරන එකනට කැමැට ගෙනියන්න කරන කතාව. ඉතින් මේක කරුණාබර කතාවක්. හිතසුව තරතර කතාවක්. නමුත් අම්මන්න තක්ක තීරු මරි මෝඩ කතාවක්. මොකද මේක භාවනා මධ්‍යස්ථානයි. ඉතින් ඒක සඳහා ලොකු ශාන්තිකින් මේ ප්‍රශ්නේ අහනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි යෝගාවචරයකට හිතෙනවා නම් මට මේ පැයේ නැත්නම් පැයක් ඉඳගෙන ඉන්නකොට පැයකට වැඩි යන්න පුළුවන්. ඒකට සමහරට උදේ දාහනේ මට ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මට දවල් දාහනේ ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒ සක්මන වෙලාවට මම යන්නේ දිගටම පරියංගට යන්න ඉන්නවයි කියලා වෙනවනම් වැඩමුළු නායකත්වයට කියන්න කියලා මම වැඩි වෙලා වාඩි වෙලා හිටියොත් මට කතා කරන්න අවශ්‍ය නැහැ කියලා ප්‍රභූවරයෙකුට හෝ එහෙම නැත්නම් ගමක ඉන්නවනම් ගම් ප්‍රධානියාට හෝ වැඩමුළුවේ නම් වැඩමුළු නායකත්වයට කියලා කියන්නේ. එහෙම නැත්නම් ඇවිල්ලා ඔය ඉඳගෙන හිටියත් කතා කරනවා. හිටගෙන හිටියත් කතා කරනවා. ගමනේ යද්දිත් කතා කරනවා. නිදානින්දද්දිත් කතා කරනවා. ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේ නිසින්නේ නිපජ්ජාය අනබීජිතං සේරිතම්පියක්කමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ අපි කොච්චර අමාරුවේ මේ කායි විවිකේ ලබා ගත්තත් ඒ මතු මැත්තේ චිත්ත විවිකේ ලබා ගත්තත් අපි ගමන් කරනකොටත් ඉඳගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්නකොටත් බින්දාගෙන ඉන්නකොටත් ආමන්ත්‍රණ කරනවා අනේ ඒ මිනිසුන්ට ඔබ නොදකින් නොකියන්ට නම් මගේ සොයරී භාවයේ රැකෙන්න නම් මම කඟ වේනගේ තනි අඟ වගේ එකලාව හැසිරෙනවායි කියන. ඉතින් එකලා බව මිනිමරුව මිනිමරප් මිනිසුන්ට දෙන දඬුවමක්. කරුල කාමරයට දාලා කතා කරන්න දෙන්නේ මේක භාවනා ජීවිතය ඉතාම උසස්ම තමන්ට ලැබෙන විවේකී. ඉතින් ওই දෙක අතර එක චරිතයක එක මිනිසෙකුට පඹු අඹදරුවන්ඩ දරුවන් රකින්න පවුලක ජීවත් වෙනකොට මේ දෙක බේර ගන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. gedara doraka ඉන්න ගමන් අපිට ඇයි හොඳයි නැතුව ඉන්න බෑ. නමුත් මේ ඇයි හොඳයිදී බොරුවක් කියෙන්නේ නැහැ කියන එක අපිට හිස්සචනයක් කියෙන්නේ නැහැ කියලා කේලමකට හිතුරු වෙන ಗುಣ කාදනය කරන දෙයක් මේ කියන විදිහට පිසුනා වාචයක් පරුසා වාචයක් කියෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මම මොනවා කිව්වත් අහන කෙනාට හිතරි දෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක කර්මපතයක් වෙනවා නම් මේ සතෙක් මරපු ගානට අකුසලයක් වෙලා තියෙනවා. අපි දන්නෙත් නැහැ. අපායට ගියට පස්සේ යම ජීයෝ යම රජුර පොත බලලා කියනවා හා උඹද මිනිහා මෙන්න බලවලාපන් පොතේ එළියවිලා දිනා මේ මේ තරම් අකුසල කර්මපත කරලා දිනවා හද්දියනේ මං කවදාකවත් සතෙක් මරලා නැහැ හොරකමක් කරලා නැහැ කියලා අපි ඉතින් කටුද වෙන කරබන් නිකන් හිටපන් මේ කටින්දා මාළුවා නැහින්නෙත් කටින්දා උඹත් ඇවිල්ලා තියෙන අපායට කටින්දයි කිය ඉතින් එතකොට තව කෙනෙකුගේ කතාවකට අපි පිටින්නේ කොහොමද මම තව කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියන එක විශාල විනය නීති සංග්‍රහයක් තියෙනවා. අපි කාට හරි විනය කාරණාවට කතා කරනවා නම් ඒ කෙනාගෙන් අවසර ගන්න ඕනේ. මම මේ විනය කාරණාවක් කතා කරන්න හදන්නේ ඔබතුමා කැමතිද? එහෙම නැතුව කතා කරන එක කතා කිරීමෙන්ම විනය අපත්‍ය සිද්ධ වෙනවා. ඉතින් එහෙම දෙයක් අපිට සබාවක කරන්න, gedara dure ඉන්නකොට කරන්න බෑනේ. ඒ නිසා ගිහි ගියේ කියන්නේ ගිනි ගයක්ම තමයි. ඉතින් මෙහාට පස්සේ ගිය අනිත් පැත්තට ගියාම වචන කතා නොකර ඉඳ ගියාම අර gedardi කතා කරපු එකේ ඇතුළත දොඩමලුකම ඇතුළත කතාව අද මම හිතන්නේ 3-4 දිනක් කියන්න උත්සාහ කරලා තිබුණා. ඇතුලේ කතාව යනවා. දැන් අපි මම බුරුමේ ඉන්න වෙලාවේ මෛත්‍රී කීරිය තව ස්වාමීන් වහන්සලා තුන් නමක් මං හිතන්නේ ඒ තුන් නමගෙම පරිවර්තනය කෙරුවේ මම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට භාවනා ප්‍රිය නැහැ. ඒ භාවනා කරන පැයේ කාමර රොටලා කතා කර කර ඉන්නවා. කතා කරන්නේ තව කෙනෙක් එක්ක. ඒකට යාටත් භාවනාවක් නැහැ. ඊට පස්සේ අපේ ඒ ශාලාව බලා ගන්න ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියලා තිබුණා. මෙයා භාවනා කරන්නෙත් නැහැ. කතා කරලා තව කෙනෙක් බාධා කරනවා. එතකොට ඒ ලොකු සාංශේ කියලා තිබුණා ඒ කෙනා බුදියාගෙන ඉන්න එක සැපයි කිය. තව කෙනෙකුට කරදර කරන්නේ නැතුව බුදියෙන් ඉන්න එක සැපයි. මොකද ඒ කතා කරපු එක්කනත් ඇවිස්සෙනවනේ. හොඳ නෑනේ මූණට කතා කරපුවම මොනවත් නොකිය ඉන්න. ඉතින් ඒගොල්ලෝ දැඩි අතිස්ථාන කියන්නේ දවසට කතා කරන වචන ගාන ගණන් කරගෙන. මම මේව කතා කරන්නේ. ඉතින් කවුරු හරි කියලා කතා කරුවොත් එහෙම. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න හිතන්න පන්සලකට යන්නේ අපි මොකටද කයිවාරු කෙලින්ටමනේ ගිය වෙලාවේ ඉඳලා ඒ ආගිය කතා අනම්මනම් ඉතින් එතනනේ අපේ තානාපති කාර්යාලේ. ඉතින් හුඟක් ඒ පන්තලේ ඉන්න ස්වාමීන් වහන්සේලාට මේ අත්තු කියලා දුක් ගැනවිලි කියනවා. ආමතුරු මැරෙන්නේ heart attack වලින්. මේ ගෙවල් දොරවල් තියෙන ඔක්කොම ගෑණිගේ අඩුපාඩුකම් මිනිහා ගිහිල්ලා හාමුදුරන්ට කියනවා. මිනිහාගේ අඩුපාඩුකම් ගෑණි ගිහිල්ලා කියනවා. හාමුදුරගේ කන් පිරිලා තියෙන්නේ. ඒ හැමදෙරෝ මේ මානසික විද්‍යාව පිළිබඳ පාඨමාලා කරලත් නැහැ. ඉතින් හැම කෙනාම කවුරක්වත් නැතුව මට පොඩ්ඩක් කතා කරන්න බැද්ද මේක පුද්ගලිකයි රහසිගතයි කියලා අර කැත්තම ගුණහරප ටික හාමුදුරන්ගේ කනේ කියනවා. අරයත් ගිහිල්ලා අනිත් පැත්තෙන් ඉතින් මේ හාමුදුරු මොනවා කෑවත් හිත ඇතුලේ තියෙන්නේ මේ මානසික අසහන නිසා මැරෙනවා. මේ හාමුදුරු මොකද මේ කල්ැතු මැරෙන්නේ කියලා බැලුවොත් මේ හැම කෙනාම කවුන්සලින් කරන්න ගිහිල්ලා අනික් අයට කවුන්සලින් වෙලා කරලා නෙමෙයි. වෙලා හැම කෙනාම මේ දුක් ගැන විල් කියන්න හාමුදුරුවෝ තමයි. දැන් ඔයිට වැඩි හොඳ මේ බිත්තියක් ගාවට කියලා කතා කරන්නේ. මොකද හාමුදුරුවෝ බැවිදලා ඉන්නේ ඕගොල්ලන්ගේ මේ දුක් ගැන විලි අහන්න නෙමෙයි. අහනවනම් ඒකට අපි විශේෂයෙන්ම ඒ පාඨමාලාවක් කියලා දෙනවා කොහොමද මේ කරන්න කියලා. ඉතින් ඒක නිසා මේ කතාව හරහා භාවනාවට විතරක් නෙමෙයි සෞඛ්‍යයට පවුලේ සමගිතාවයට අන්‍යෝන්‍යයන් කෙරේ ඇති වෙන ඒ සමගියට එහෙන බාධා සිද්ධ වෙන නිසා සරුවචාන්සේ දේශනා කළ තියෙනවා අරියෝ අතුන්නී භාවෝ ද්වේ මේ බික්කවේ පන්නිපතිතානං සම්නිපත්තානං බික්කවේ ද්වයන් කරණීයං අරියෝ අතුන්නී භාවෝ ධම්මීවා කතා කරන ධර්ම කතාවක් කරන්න නැත්නම් ආර්ය තුෂ්ණි භාවය රකින්න කියන. ඉතින් ඒක හරියමාරු කෙවල් දොරවල් කරනවා. ඒ මොකද උදේ ඉඳලා ඇඳ වෙනකන් රේඩියෝ එක දාලා තියෙනවා. එහෙම නැත්නම් මහා පාළුයි ආවේ. එහෙම නැත්නම් ටෙලිවිෂන් එක දාලා තියෙනවා. ප්‍රයිවට් බස් වල යනකොට කන පැලෙන්න දාලා දෙනවා. ටෙලිවිෂන් උත් දානවා රේඩියෝ එකක් දානවා. ඒ නැත කරන්න කිව්වට ඒ මිනිස්සුගෙන එහෙම කරන්නේ කොහොමද? වාටේ පවුනාට අනික් කට්ටියට ඕනේ කියලා. ඉතින් මේ තරම් මේ ජනමාධ්‍ය දියුණු වෙන්න දියුණු වෙන්න, තාක්ෂණීය දියුණු වෙන්න දියුණු වෙන්න අපිට ඒ අපිට අදාළ කෙලස් ප්‍රමාණය කනට වක් කරනවා. ඉතින් ඒකෙන් බේරිලා ඉන්න කොච්චර පුද්ගලික ඥානයක් කොච්චර සාමාන්‍ය බුද්ධියක් තියෙන්න ඕනද කියලා බැලුවොත් ඒ හැම දෙෙම පිරිස දොස් කියන්නේ සමාජශීලී නැති පසුගාමි බීරි අලියෝ වගේ මොනවා කිව්වත් ගණන් ගන්න නැතුව තනියම නිවන් දකින්න හදන කට්ටියක් මේ මේ නිස්සද්ද භාවයෙන් ඉන්නේ කියලා. නමුත් මේ කතා කරන්න ගිහිල්ලා ඇති වෙලා ලෝකයේ ඇතුළේ තියෙන ප්‍රශ්න ප්‍රදේශය දිහා බලනකොට මෙච්චර යුද්ධ මෙච්චර දික්ක සාධනඩු තේරම වැරදි නිසා නෙවෙයි මේ. නිකා ආවට ගියාට කරන කතා. ඒ බුරුම රටේ තියෙනවා මේ දැන් අපේ පැත්තේ මේ මෙහෙටත් ඒක දිනකට ටිකක් අතරමැද. ඒක මාතර පැත්තේ ඉන්න මිනිස්සු හුණියංකාරෝයි කියන. නෑ උඩරට පැත්තේ කෙල්ලෝ දෙන්නෙත් නෑ පල්ලෙහාට. මේ ඒ දික්කසා ඒ කතා දෙන නිසා මොකද පල්ලෙය පැත්තේ මිනිස්සු මේ ඔක්කොම කට්ටඩිය හුණියංග. ඒත් බුරුමේ දේශ දෙකක් තියෙනවා බුරුම කාර්යෝ. ඒ ශාන් ජාතිකයේත් එක්ක විවාහ ගන්න දිනවලට යන්නේ මොකද ඒගොල්ලෝ හරිම හුණියං කාර්යෝ කියලා. එහෙම නැත්නම් මේ නත්සත්තරේම දන්නවා. ඉතින් මේ හොඳ වැදගත් දෙන්නේ බඳලා තියෙනවා මේ ಜಾති දෙකේ. ඉතින් ඒ දෙන්නට අහල පහල ඉන්න කට්ටියට හරිම මේක ඇහැට කටුවනිනා වගේ මේ දෙන්න එකට ඉන්නවා දකින්නකොට. ඊට පස්සේ මිනිස්සයාට කිව්වලු උඹේ ගෑණි ඇවිල්ලා ඉන්නේ අසවල් ප්‍රදේශයෙන්. ඒක ළඟ තියෙන ජපමන්ත්‍රයක්. ඒ ජපමන්ත්‍රයේ කවුද හරි කෙරුවොත් එහෙම ඔය විවාහ ජීවිත හරියන්නේ ඔබ ඔබ ගුටි කනවා, මැරනවා. මම බොරුද කියලා බලන්නම්, බලන්න නම් නිදාගත්තට පස්සේ අතගාලා බලනකොට පුංචි වලිගයක් තියෙනවා කියවලු පල්ලෙහා. ඉතින් මෙයා හොඳට බලන්න හිටියලු මේ මේක ජපමන්තර ඇද්දද කියලා බලන්න වලිගේ වලිගේ කියන්නේ අර අන්තිම ඇටේ පොඩ්ඩක් එළියට අවිලා තියෙනකවලු වලිගේ ඇටේ ක්ෂීණ වෙලා නැහැ කියලා. අනිත් එක්කනට කිව්වලු බෝ රෑකදී මරන්න උඹේ ගෑණි අර අඳිනවා ඒ නිසා නිදා ගන්නකොට කොහොමඩක්වත් පීයක් කොට්ටයට තියාන බුදියා ගන්න කියලා. ඉතින් මේක මේ දිගට දිගට කියලා අර එක මිනිස්සුගේ හිතේ තියෙනවා මේ මිනිස්සයා බුදිය ගත්තට පස්සේ වලිගේ ඇටේ චෙක් කරන්න. අනික් මිනිස්සයා තියෙනවා බැරිදි විදිහට හැසිරුණොත් එකපාරින් මරන්න ඕනේ කියලා. ඉතින් අන්තිමට අර මිනිස්සයා එක නිඳගිය වෙලාවක බලලා තියෙනවා මේ අන්තිම ඇටේ වලිගේ තියෙනවද කියනකොට අර ගත්තල බිය ගහපුවම එතරම් දෙකට කපලා ගියා. බහුවෙන්ද උදේ බලනකොට මිනිහ ගෑණියෝ මරලා. ඊට පස්සේ මගුල් ගෙදර අවමගුල් ගෙදර පස්සේ ටික කාලයක් යනකොට මිනිස්සුන්ට තේරෙන පටන් අරගත්තේ මේ මිනිස්සුયો කට කහනවට කරපු කතාවක් කියලා. ඊට පස්සේ ගෑණිගේ මලසෝන් ළඟට ගිහලා මේ මිනිස්සු වහබිල්ල මැරලා තියෙනවා. අනේ අහිංසක මිනිස්සෙක් මේ කට්ටච්චෝලිකමට කරපු කතා නිසා විහිළුවට කරපු කතා නිසා වෙච්ච දේ කියලා. ඉතින් ඒ වගේ තමයි අපි කරන කතාවල කිසි වගකීමක් වගබීමක් නැහැ. ඒ නිසා ඒ වෙලාවට කියලා තියෙනවා සෝතවා බදිරෝ යතා එක එක නැවිලා අතිශෝක්තියෙන් උඹ ස්තුතිවන්ත කියාවි. උඹ ස්තුති කරાવી. පුදුම විදිහට බණීවි. ඒකෙදී බීරෙක් වගේ හැතිරියන් කියලා. එහෙම නැත්නම් කියනවා කන් ඇත්තේ බීරෙක්සේද යමක් ඇහුනට නැහැ වගේ ඉඳී කියලා. ඉතින් ඒක පේන්නේ ඔලොමලකමක් සමාජශීලී නැති ගතියක් අනික් මනුස්සයා කියන දේ ගරු කරන්නේ නැති ගතියක්. නමුත් එහෙම නැතුව මේ එනේන දෙයට උත්තර බඳලා ජීවත් වෙන්න පටන් ගත්තොත් අපේ හිත කවදාකවත් කායි විවේකයෙන් එහා පැත්තට ගෙනියන්න හම්බ වෙන්නේ මොකද කතා කර කර ඉඳ විනාඩි 5ක් අර ස්වාමීන් වහන්සේලා දෙන්නමට ඒක තමයි ස්වාමීන් වහන්සේ කියලා තියුනේ උඹ එක විනාඩි 5ක් කතා කරලා ගිහලා වාඩි වෙන් විනාඩි 10ක් ඇතුළත කතාව යනවා පිටින් කතා කරුවොත් විනාඩි 5ක් මට අරයට අරග කිව්වනම් හොඳයි යාම යාමව පැරද්දුවා මට මේ වචනේ කියන්න තිබ්බනේ මම අනිත් දවසේ කතා කරොත් මම මෙයාට මෙහෙම කියනවා කියලා අද එක්කෙනෙක් වார்த்தාවේ දාලා තිබ්බා මම හිතවිලි දිහා බලනකොට මේ මෙම ඇතුළත කතාවක් යනවායි කියලා. ඉතින් ඒක නතර කරන්න අමාරුයි. ඒකට කරන්න තියෙන පුළුවන් තරම් එදිනදා ජීවිතේ පුළුවන් තරම් කතාවෙන් තොරව ගත කරන එක. ඉතින් ඒකට අර ගෝසිංග වනේ හිටපු ස්වාමීන් වහන්සේලා තුන් දෙනා පිළිබඳව නිදර්ශනයක් සඳහන් කරලා තිනවා සරුවචන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ සංඝයා දෙකට බෙදිලා බේරන්න බැරි අවුලක් ආවා. සංඝයා වහන්සේලාට කියලා තිබ්බා ගැටෙන්න එපා. ගැළපෙන්නේ නැහැ. දෙවෙනි සැරේටත් කිව්වා. මේ සරුවච්චන් වහන්සේ. තුන්වෙනි සරුවේතරේදී සංඝයා කියනලු සරුවච්චන් වහන්සේට ස්වාමීන් වහන්සේ මේකට හිත් කරදර ගන්න එපා. අපි මේක විසඳ ගන්නම් කියලා. සරුවච්චන් එහිමීට මග ඇරියා. මග ඇරලා යනකොට ගෝසිංග වනේ හිටියා. තුන් නමක් තාමත්ම සුවදව. ඒ ਸਰවඥසාර මේ කෑකොත් සංගහන ගැටන සංගයත් එක්ක ගිහිලා ගෝසිංග වනයේට යනකොට හරි සතුටා. ඉතින් ඒ සංගයෙන් අහනකොට ඒ සංගය කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපි ජීවත් වෙන්නේ කය ඇඟ තුනකින් උනාට එක හිතෙන් ජීවත් වෙන්නේ කියලා. එයා හැරෙනකොට මම දන්නවා එයාට ඕන අවශ්‍යතාවය එයා කියන්න ඕනේ මම ගිහිල්ලා අත දෙනවා. මම ලිඳ ගාවට ගිහිල්ලා බාල්දියට වතුර පුරවලා කද්දණ්ඩ දානවා බාල්දිය කොක්කට ඒ දෙන්නේ කුස්සන්න ඕනේ. මම කද්දණ්ඩ දැම්මට පස්සේ මම වටපිට බලනකොට කවුරු හරි සංඝයා වහන්සේ නමක් අපි තුන් දෙනා එක්කෙනෙක් දැක්කොත් එයා ඇවිල්ලා කද්දණ්ඩට කර දෙනවා. අපි දෙන්න ගෙනියනවා බාල්දිය තියෙනවා යනවා. අපි කියන්නේ නැහැ. එන්න මම මේ මේ කද්දණ්ඩට කර දෙන්න අපි අසවල් තැන්න ගිනියමු කියන්නේ නැහැ. අපි පසලස්සක අමාවක දවසට මුළු රෑම විනය සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් අපි කතා කරන්නේ නැහැ. ඉතින් එවැනි ඒක හරි උත්කෘෂ්ඨතන. එහෙමම ඔක්කොමලා නැහැ. ඒ නිසා සරුවචන්සේ සඳහන් කරනවා කරනවා නම් ධම්ම කතාවක් කරන්න නැත්නම් නිස්සද්ද භාවය කියලා කියන්නේ ආර්ය තත්වයක් කියලා. අරියව තුනී බාවෝ ධම්මීවා කතා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඒ හික්මීමක් ඇති කරගත්තොත් මම මේ කතා කරන දේවල් නොදන්න දෙයක් කියම ඇති දෙයක් අතිශෝක්ති කිරීම මුසා කියලා කියනවා. ඒකට සත්‍යතෝ තේතතෝ කියලා වචන දෙයක් සඳහන් කරනවා. වෙච්ච දෙයක් කියන්නේ ඒ මට්ටමින් කියන්න බුම්බන්න යන්න එපා. කිසිම දවසකට පුතත්ජනෙකුට බෑයි කියලා. පුතත්ජනෙකුට කවදාකවත් ඇති දෙයක් ඇති විදිහට කියන්න බෑ. එයා හැම වෙලාවෙම ඒක අතිශෝක්තියට දාන. නැත්නම් අව탁සීරු කරනවා. පිසුනා වාචා කියලා කියන්නේ තව කෙනෙක් අමාරුවෙන් ಗುಣ වඩ아가න යනකොට ඒ ಗುಣ මකන පිහලා අරින වචන කතා කරනවා. ඔයා ඔය වැඩේ කරන්නේ ඔය මොකක් හරි දැන් ඡන්දිල්ලන්න හරි වෙන්න ඇති. එහෙම නැත්නම් යට මොකක් හරි අදහසක් ඇති. එහෙම නැත්නම් ඕ මන් දන්නවනේ කවුද කියලා ඔයා ඔය වෙන්න බෑ කියලා ඒ මනුස්සයාට ಗುಣ නැසන පිසුනා වාචා කතා කරනවා. ඒකෙන් පුදුම සතුටක් ලබනවා. පරුසා වාචා කියලා කියන්නේ කන හූරන ඡණ්ඩ පරුස වචන. සම්පප්පලාප කියලා කියන්නේ කිසි තේරුමක් නැති වචන. කිසිම මේකේ අර්ථචරියාවක් වෙන්නේ නැහැ. අමතර රුචිත් නැහැ. විහිකට තිනකොට කට්ටච්චෝලිකමට කතා කරගෙන ඉන්න එක. ඉතින් මේ හතර බැලුවොත් මේ දවස් හත අටේ කොච්චර පිං සිද්ධ වෙලා ඇද්ද? කතා නොකරන නිසා. ඒ වුණාට ඒ වගේ බොරුව කේලම ඉස්සජන පරිසවචනේ වශයෙන් වීතික්‍රමණය නොවුනට පරිඋත්ථාන වශයෙන් මේක නගින හැටි තමයි හිත ඇතුලේ දොඩමලු කම. හිත ඇතුළත කතාව යනවා. ඒ අර පිටත කතාවේ හෙවණැල්ල. ඒක දිහා බලන ඉන්නකොට මං ඊයේ එදා අන්තිමට මතක් හිටියේ අපේ හිතේ මේ තියෙන විතක්කය කියන චෛතසිකය එතන මානසිකාරය කියන චෛතසිකය එහෙම නැත්නම් මේ චේතනාව කියන චෛතසික කියන තුනම පය දාච්ච බල්ලෝ වගේ නිකන් ඉන්නම බෑ. මොනවා හරි දෙයකින් අවශ්‍යන එක තමයි කරන්නේ. ඒව කරන්නේ මේ හිත සමස්තේ දිහා බලාගෙන නොසලී ඉන්න විනෝඩ මොකක් හරි එක කෑල්ලක් අරගෙන ඒක කෙරෙහි හිත යොදලා ඒක අරකට වැඩිය හොඳයි ඒකට වැඩිය දිගයි ඒකට වැඩිය කළුයි ඒක මගේ වේවා කියලා අරකේ එක කොටසක් කඩාගෙන කණ්ඩා හදනවා එහෙම නැත්නම් මගේ කරගන්න හදනවා ඉතින් ඒ නිසා මේ සමස්තය පෙන්නපුවාම මෙයා මගේ දරුවා, මෙයා මගේ ජාතිය, මේක මගේ රට කියලා මොකක් හරි ක්‍රමයක් දාගෙන අර සමස්තෙන් කෑල්ලක් වෙන් කරගන්න. වෙන් කරගෙන ඒක ඔප්පුකරනද පුදුමාකාර කතන්දර හදනවා. ඉතින් එතකොට අපි දන්නවනම් මේ විතක්කේ මෙහෙවන්නේ මේ සමස්තය බලන්න දෙන්නේ නැතුව පොඩි කොටසකට. එතකොට අපි සමස්තෙන් අයින් වෙලා පොඩි කොටසකට යනවා. මේක දන්න මේක පරිශන කරපු බුදුහාමුදුර අපට දේශනා කරනවා උඹ පොඩි කොටසක් තෝරපන් කෙලෙස් නැති උදාසීන උපේක්ෂා සහගත නොමිලේ ලැබෙන අරමුණක් අරගෙන ඒකටම හිත යොදවයි ඉන්නේ කියලා කියනවා. ඒක නිසා මේ භාවනාවට සතියට අපි ගන්න අරමුණ උදාසීන අරමුණක්. නොමිලේ ලැබෙන අරමුණක්. නැවත නැවත ලැබෙන අරමුණක්. උපේක්ෂා සහගත අරමුණක්. ඒක බුදුරජාණන් වහන්සේ සතෝ අස්ස සති සත්‍ය උපස්ස සති කියලා මේ හුස්ම කියලා පෙන්නලා දීලා තියෙනවා. මොකද හුඟක් ආනපන සතිය ගැන ජනප්‍රිය වෙලා තියෙන වෙලාවක් බලන්න හුස්මට හිත තියානකොට කවදාකවත් හුස්මට මනාපයක් හෝ අමනාපයක් පාළ වෙනවද කියලා. ඉස්ලාම් වතාවට හුස්මට හිත යනකොට නම් සතුටක් ඇති වෙනවා. දැන් මේ සතියේ තියෙන බාඩු තමයි කියලා. නමුත් හුස්මේ හිත තියාගෙන ඉන්නකොට අනිවාර්යයෙන්ම කවදාකවත් ඒක මේ තරහ වෙන්න දෙයක්වත් ආස කරන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේ හුස්මට හිත යොදනවා කියන්නේ අනිකුත් ආස කරන්න පුළුවන් තරහ වෙන්න පුළුවන් දේවල් වලට හිත යන අවස්ථාව Taman දන්න උදාසීන අරමුණකට දාලා ආවස්තික වටිනාකමක් අරන් දෙනවා. මේ අරමුණේ හිත තියෙන තාක්කල් සතිය ඉන තාක්කල් මගේ හිත මනාපමනාව දෙක පහල කරන්නේ ඒක දන්නේ සමහරලාට යෝගාවචරය ඒක හැබැයි සුතමේ ඥානෙ තියෙන කෙනාට පොතේ ලියලා තියෙනවා. දැනගන්නත් පුළුවන් මුලදී දන්නේ නැති වුණත් භවනා කරගෙන කරගෙන කරගෙන යනකොට යාට තේරෙනවා අර ඉස්සර වගේ අධික කාමච්ඡන්දය හෝ අධික අත්තකිලමතාන යෝගේ දැන් නැහැ අරමුණේ එනකොට හිත ටිකක් සාන්ත කර තත්වයකට එනවයි කියලා. ඒක තමයි මේ කමඨාන් සුද්ධනට කියලා දෙන්නේ සූත්‍රමය ඥානෙ නැති කෙනාට මේක බුදුරජාණන් වහන්සේ දීලා තියෙන මේ මූල කර්මස්ථානයේ නිවන නිසා නෙවෙයි මූල කර්මස්තනේ ඇසුරු කිරීම නිසා අධික ආසාව අධික තරහ වෙන්නේ හැබැයි මූල කර්මස්තනේ දාලා නොබෝ වෙලාවකින් ඒකේ අර උදාසීන ගතිය නිසා එපා වීමක් වෙනවා. උදාසීන ගතිය නිසා ඒකාකාරී ගතියක් පේනවා. උදාසීනකම නිසා නින්දට යන්න වගේ පටන් ගන්නවා. උදාසීන වෙච්ච නිසා සතිය ගන්නයි කියලා හිතනවා. උදාසීන වෙච්ච නිසා සමාධිය නැහැ කියලා හිතනවා. නමුත් ඒක බුදුරජාණන්සේ කරන ති කරලා තියෙන ප්‍රයෝගයක් උදාසීන අරමුණට හිත දාගෙන යනවා. ඉතින් මේ භාවනා කරගෙන කරගෙන යනකොට මූල කර්මස්ථානයේ මේ හිත තියේදී තමන්ට තේරෙනවා නම් දැන් මගේ හිත එච්චර මූල කර්මස්ථානට ප්‍රිය නෑ. හරි ඒකාකාරී නීරසයි වගේ කියලා මේක මේ භාවනාවේදී වුණාක් කෙලෙස් අඩු සත්‍යයක් සහ ප්‍රතිපදාවේ ඉදිරියට යෑමක් කියන එක තේරුම් ගන්න කොච්චර කල්යයිද මුගක් වෙලාට අපි කරන්නේ භාවනා කර්මස්ථානේ ඒක හොඳ නැහැ නිදිමතයි කම්මැලි වෙනවනේ වෙන කර්මස්ථානයක් වෙන කර්මස්ථානයක් ගන්න. ඒකමද තියෙන වෙන එකක් ගන්න බැරිද කියලා අහන. මේ ගුරුවරයා විතර දෙන්නේ වෙන ගුරුවරයෙක් ගාවට මට යන්න බැරිද කියලා අහන. මේ භාවනා මධ්‍යස්ථානේ විතරද ලෝකෙ තියෙන මම වෙන එකට යන්න බැරිද කියලා අර භාවනාවේදී ඇති වෙන අරමුණ නිසා එකම අරමුණේ පැවතීම නිසා උදාසීන අරමුණේ පැවතීම නිසා රාගය විරාගය වඩටපත් වෙනකොට අපි මොනවා හරි දහංගටයක් දාලා ආයෙ රාගය උපදින අරමුණකට යනවා. ඒ නිසා කාට හරි උදට සුත්තමේ ඥාන තියෙන කෙනෙකුට කියන්න පුළුවන් නම් වාඩි වෙලා මෙන්න මෙච්චර වෙලාවකින් මට නිදිමත එනවා ඉඳගෙන ඉනකොට නෙමෙයි ඇවිදිනකොට පවා මා විශ්ව වෙන්න පටන් ගන්නවා. ඇවිදිනකොට පවා මට කම්මැලි වෙන ගතිය එනවා. මේ විනාඩි 10න් විනාඩි 15න් කියලා හොඳට නිරීක්ෂණය කරලා වාර්තා කරන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන් ওই රාගයේ විරාගයේ බවටපත් වෙන්න විනාඩි 15ක්වත් යන්නේ නැහැ. අවුරුදු 7ක් භාවනා කරන්න ඕනේ නැහැ. අවුරුදු 6ක් භාවනා කරන්න ඕනේ නැහැ. අවුරුදු 5ක් භාවනා කරන්න ඕනේ නැහැ. 4ක් 3ක් 2ක් 1ක් මාස 6ක් මාස 3ක් මාසයක් සති දෙකක් සතියක් ඕනේ විනාඩි 15යි යන්නේ. මේ එපා වීම ඇති කරන රාගය වෙනුවට විරාගය මතුවෙන. ඒකට උපස්ථාන කරන්න දන්නේ නැහැ අපි. එතකොට අර කට්ටච්චෝලිකමට කතාව පටන් අරගන්න. ඒ කියන්නේ සුත්තමේ ඥානෙ දන්නවනම් යාට තේරුම් ගන්න පුළුවන් මේ කම්මැලිකම එනවා කියන්නේ රාගය අනිත් පැත්ත. සංසාරයට බැඳෙන ගතිය නෙවෙයි. මේකට අනුග්‍රහ කරන්න නම් ඇයි මට මෙහෙම වුනේ මේ සතිය නැති නිසාද මේ සමාධිය නැති නිසාද මේ බල්ලෝ කෑ ගහපු නිසාද ආදි වශයෙන් අර කතන්දරේ එනකොට යා දැනගන්න ඕනේ මේ නික්ලේශී මාර්ගයේ දිගේ යනකොට මේ විතක්ක හරියට ගොඩ පෙරක දෝරුව වාගේ ඇවිල්ලා අපිට එක එක එක එක යෝජනා දාන. එක එක එක එකන පෙරක දෝරුකම් දෙනවා. ඔපිනියන් දෙන්න පටන් අර ගන්නවා. ඒවා පේන්නේ තාමත්ම මේ සත්භාවයෙන් යුක්තව කරුණාවෙන් යුක්තව මටම හදපු බෙහෙත් තුණ්ඩුවක් වගේ ගිනක් දාපුවම අපිට හිතෙනවා එහෙමත් වෙන්න පුළුවන් කියලා. එචාර භාවනා ආරමුණ පැත්තක තියලා ඉතින් පටන් අර ගන්නවා මේ নানা ආකාර විතක්ක දිගේ. ඉතින් ඒ වෙනකොටම අපි ඉස්සරහට ඒ ටිකට යනවා. ඒ වෙනකොට මෙයාට තද්ද බල රාගය හෝ තද බල ද්වේෂය හෝ නැහැ. හැබැයි රාග ද්වේෂ දෙක නැති වෙනකොට මේ මෝහ ස්වරූපෙන්, නිදිමත ස්වරූපෙන්, ඒකාකාරී ස්වරූපෙන් ඔය ඔපිනියන් එක එක අදහස් වෙන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරගෙන යනකොට මේ විදිහට හිතට වද දෙන විතක්ක හයක් නවමහා විතක්ක වලින් රාග ద్వේෂ දනවන හිතවිලි විතක්ක දෙකක් ව්‍යාපාද විහිංසා හිතවිලි. ඒතකොට මෝහය දනවන හිතවිලි හයක් තියෙනවා. ඒ හයම අපි ඊටාම සාදරෙන් සිපවැළඳ ගන්න දේවල්. හැබැයි භාවනාව කඩනවා සංකර භාවයක් ඇති කරනවා සතිය නැති කරනවා අපි පටලවා ගන්නවා මේ කතන්දර වලට ඉතින් ඒක හරහා අපි මේ මිච්ඡා වාචාවකට යනවා කතා කරන්නේ නැහැ මේ ඇඟ ඇතුලේ හිත ඇතුලේ කතාවකට යනවා කියලා තේරුම් අරගෙන අනේ මේ හයට අපි මෙච්චරකල් කොච්චර පොහොර දැම්මද කොච්චරක් අපි මේකට ආහාර දුන්නද කියලා හිතුවොත් අපි විහිං කොච්චර මේ පිරිසුදු පෑදීදියට බොරදී දාගෙන තියනවද කියලා විතක්ක හයක් නවමහ විතක්ක කියලා අපේ පරිසම්මිදා මාර්ගේ නැත්නම් විසුද්ධි මාර්ග වගේ තැන්වල සඳහන් කරලා තියෙනවා. එකක් තමයි ඥාති විතක්කේ. එහෙම හොඳට හිත තැම්පත් වෙනකොට ඥාතින් ගැන සීපත් වෙනවා. දරුවා ගැන සීපත් වෙනවා. අම්මා අප්පා ගැන සීපත් වෙනවා. මේ උදව් කරන්න ඕනේ නැහැ කියලා සීපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි හිතන ඥාති විතර්ක කවදාකවත් නරක වෙන්න බෑනේ. ඒක නිසා අපි හිතනවා මේ ඥාති විතක කියන එක මහා කරුණාවෙන් කරන දෙයක් කියලා අර භාවනා පැත්තක තියලා අරමුණේ ස්වභාවය පැත්තක තියලා ඥාති විතර්ක දිගේ යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ජනපද විතක්ක. මේ රට රාජ්‍යවල මොන මොන දේවල් මේ වෙලාවේ වෙනවද අපි මේ ආවා ප්‍රවෘත්තිත් නැහැ, පත්තරෙත් නැහැ, SMS නුත් නැහැ, ටෙලිෆෝන් එකත් නැහැ, එළියට යනකොට රට මට්ටම් වෙලා තියෙයිද දන්නේත් නැහැ, වෙන දෙයක් වෙලා තියෙයිද දන්නේ නැහැ කියලා අර වෙනදා හම්බ වෙන ජනපද විතක්කට නැති වෙච්චාම හිත බොහෝම මුසුපු භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් අමර විතක්ක කියලා જાතියක් තියෙනවා. මම මෙතෙක් කල මේ භාවනා ක්‍රමේ හරියට දැනගෙන හිටියානම් මං අඩු ගානේ රැට නොකා ඉඳලා මේ සනීපේ ගන්නවනේ බලන්නකෝ මං දැන් මේ ඉගෙන ගන්නකොට අවුරුදු 60 70ක් වෙලානේ. මීට පස්සේ නම් මං ගෙදර ගිහිල්ලා රැට කන්නෙත් නෑ ව්‍යායාම කරනවා හොඳ පිරිසුදු වාතය ගන්නවා මං ප්‍රාණයාම කරනවා කියලා ඉතින් පටන් අර ගන්නවා මැරෙන්නේ නැති වෙන්න විතක්ක වගේ. දැන් මේ වෙනකොට මම ලෙඩ වෙලා. අවුරුදු 55 වෙනකොට ඕනම කෙනෙකුට මම මැරෙන්නේ මේ ලෙඩ මේ ලෙඩෙන් කියලා තේරෙනවා. ඒක තමයි 55 කියන්නේ. ඒක තමයි පෙන්ෂන් දෙන්නේ. ඌ දන්නවා මේකෙන් තමයි කෙලවෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් අපරාධ මේ සතිය හම්බුනේ භාවනා කරන්න ආයේ 55 බැන්නට පස්සේනේ මම මීට පස්සේ නම් ආයෙ නම් නරක ආහාරයක් ගන්නෙත් නැහැ. හොඳට ව්‍යායාම කරනවා. පිරිසිදු ආතේ සල්ලි වලට ගෙනල්ලා හරි ආස්වාද ප්‍රසවාස කරනෝදී අමර විතක් එන්න පටන්. එහෙම නැත්නම් කාටද කියලා දෙන්න හිතනවා ඥාති විතක්කාරා. එහෙම නැත්නම් අනවඤ්ඤත්ති සම්පටිසංවිත විතක්ක කියලා જાතියක් තියෙනවා. මම මෙතෙක් කල නම් බැනුම් ඇහුවා. මීට පස්සේ නම් මොනම හේතුවක් නිසාවත් අවඥාවට මම ලක් වෙන්නේ කියලා අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක් වලට වැටෙනවා. එහෙම නැත්නම් පරානුද්යතා පරිසංයුක්ත විතක් කියලා කියන මේ අනුන්ට අනුකම්පා කරන දෙයක් මේ ලස්සන භාවනාවේ කඹේ ඇවිදින වෙලාවේ හරියට උදව් කරන්න ඕන මේක මෙහෙම කියන්න ඕන කියලා. ඉතින් මේ හයම ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා එදිනෙදා ජීවිතේ නරක දේවල් නෙවෙයි. එදිනෙදා ජීවිතේ මේවත් එක්ක එච්චර හිතන්න යන්න තියෙනවා. භාවනා ජීවිතේට වස භාවනා ජීවිතේට කටුකොහලක්. මේක ආවට පස්සේ තමයි කතාව පටන් ගන්නේ. මේ මේ අමර විතක් ආදී මේ විතක් හයක් තියෙනවා. ඒ විතක් හයම සාමාන්‍ය මිනිසුන්ට හොඳ දේවල්. ඥාතින් ගැන හිතනවා නම් කරුණාව ගැන හිතනවා නම් ලෙඩ නොවෙන්න හිතනවා නම් බැනුම් නාන්න හිතනවා නම් රටේ උඩට තොරතුරු ලබා ගන්න හිතනවා ඒක හොඳයි. භාවනා කරන්න යනකොට අපිට කොතනදීද මේක උපක්ලේශයක් වාටපත් වෙන්නේ? ඒ උපක්ලේශ බාටපත් වෙන්නේ නැතුව කතාවට යන්නේ කතාවට ගිය හැම එකකම ඔන්න ඔතන තමයි මුල තියෙන්නේ. ඒ නිසා මේ අපිට ඇතුළත කතාව විතරක් නෙවෙයි එළිය කතාවට ගියත් අපි මොකද්ද මේ කාට හරි ගහපා දෙන්න හදන්නේ කියලා බැලුවොත් ලාභ සත්කාර සම්මාන සීලෝක පරිසංයුක්ත විතක්. කීයක් හරි තන කඩා වඩා ගන්න ඕන. කොහොම හරි අනුන් අතර කැපී පෙනෙන්න ඕනේ කියලා මේ විතක්ක ටික දිහා බලනකොට මේක අපි සමාජශීලී වෙනකොටම මායя පැකට් එක පිටින්ම අපිට දෙනවා. ඉතින් ඕකම කකා කකා කකා කකා ජීවත් වෙනකොට කතා කරන දේවල් ඔක්කොම කලින් සකස් වෙලා තියෙන්නේ දකින්නකොටම කතා වෙලා ඉවරයි. මෝහ කතා නැතත් ඔබේ වචන දොඩමලුයිද මොකද කියලා සින්දුවක් තියෙන අප්පා ඒව පරණ සින්දු මට දැන් මතක් වෙන්නේ නැහැ. මොකක්ද තව එකක් තියෙනවා මේ ලොව දොඩමලු වී netmanana කල අපි දෙදෙනායිමු තරහ වෙලා. ලොව නිසසල වී නිදියන මොහොතේ යටිසිත් මතු කොට සිනහසලා ලොව දොඩමලු වී නිත්මානන කල අපි දෙන්නායම තරහ වෙලා කියලා හිත ඇතුලේ මහ මොකද්ද මොකද්ද පෙරලියක් යනවා. ඒක හිතෙන්නේ නිකන් මේ දෙයියෝ ඇවිල්ලා උලුවට දැම්මා වාගේ. එහෙම නැත්නම් බණ භාවනා කරන කෙනෙක් උලුවට ඇවිල්ලා සංඥාවක් දැම්මා වාගේ. එහෙම නැත්නම් මේ පරණ කර්මයක් වාගේ. එහෙම නැත්නම් මේ අහේතුක අප්‍රත්‍යයෙන් එනවා වාගේ නෑ. එකක්වත් අහේතු අප්‍රත්‍ය නෑ. මට හේතු තියෙනවා. අන්නේ හේතුව බැලුවොත් දෙවන්නේක් සම්බන්ධ නෑ. මොනම විදිහකටත් දෙවන්නේ සම්බන්ධ නෑ. මං අර යටින් මේ ගැට ගැහිල්ලක් ගැට ගහනවා. ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. සිංගර් මහනමැසිමක් වගේ එක නූල යටට යනකොට ඉදිකටට යනකොට නූල ඔබනවනේ. එතකොට යටින් තියෙන බොබින් එක කොක්කක් දානවනේ. යටට යන යන ගානේ කොක්කක් දානවා. ඉතින් එතකොට මැහුමක් වදිනවා. එතකොට රිදි දෙක එකතු වෙනවා. ඔය කයිවාරු ගහන කොටත් අනිත් පැත්තේ උන් පොඩ්ඩක් සපෝට් එක දීන්න ඕනේ නැත්තම් කයිවාරුව තනියම කරන්න බෑ. යටින් කොක්ක වදිනවා. මෙහෙම නූලේ යනවත් එක්ක මේක පුදුම ලස්සන කොක්ක වදිනවා. වැදිලා වැදිලා වැදිලා වැදිලා දිගට යනවා. අතුලත කතාවෙත් ඒ වගේම එකක් තියෙනවා. දැන් ඥානන්ද සාන්ති කියනවා බොබින් එකේ නූල් නැත්තම් මොකද වෙන්නේ කියලා. ඉදිකට ගහගෙන ගහගෙන ගහගෙන යනවා මැහුණා වගේ පේනවා. හැබැයි රෙදි දෙක එකතු වෙන්නේ නැහැ. මොකද බොබින් එකේ නූල් ඉවර වෙලා. රහතන් වහන්සේක වෙන්නේ ඕන ඕක තමයි. උඩින් ඉදිකට වදින. හැබැයි මැස්ම ඔය පේනවා. හැබැයි රෙදි දෙකේ එකට පටලවෙන්නේ අපි කරන්නේ ඉවර වෙච්ච ගමන් බොබින් එක පුරවනවා. පෘථජනන්ට පේන්න බෑ නිකම්ම අහන්න පුළුවන් නෑ නිකම් බොබින් එක නැතුව. ඒක ඉක්මනට ගෙනවා ළමයට ගිතාරට ගෙනලා බොබින් එක දාපු බොබින් නැත්නම් දාපන් මේක නැත්නම් බොබින් එක පුරවලා දීපන් කියලා මැස්ම හරියන්නේ නෑනේ. මේ උඩ යට දෙක හරියන්නේ නැත්නම් මේකට බුදුදහමසේ කියනවා සිබ්බණී කියලා. ගෙත්තංකාරී කියලා. මැහුම්කාරී කියලා එයා තමයි මේ දෙක එකතු කරලා යටපැත්ත පේන්නේ නැහැ මේකේ. ඒක තිරේ පිටිපස්සේ තියෙන්නේ. උඩ එක ඉදිකට වැහෙනවා පේනවා. භාවනා කරනකොට අපි වැළුවොත් අපි යටින් හැම මතුවෙන හැම නූල් පාරකටම යටින් අපි යටි හිතේ මේ ගෙත්තන්ලන ගෙත්තංකාරී උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝ භූමි සප්පුරිසෝති යෝධ සිබ්බනි මච්චකා. මේ ටික එකතු වුණාට පස්සේ මේ මෞංකාරී කරන්නේ ඒක අපිට නොදැනි ටට් ටට් ගාලා මැස්ම දාගෙන දාගෙන දාගෙන දාගෙන යනවා. පේන්නත් නැහැ. ඉතින් මේ කතා කරන වෙලාවකෝ ඇතුළත දොඩමළු වෙන වෙලාවක අර කාය දුස්චරිත නැති කෙනෙක් කියලා හිතමු සතුන් මරන්නෙත් නැහැ හොරකමත් නැහැ කාමීත්‍යාචාරෙත් නැහැ අර වුණත් හොඳට තැම්පත් වෙගෙන එනකොට මේ එන උඩින් එන මැස්ම එනකොට යටින් කොක්ක දැම්මේ නැත්තම් එහෙම නැත්නම් උඩින් හිතවිලි ආවට මේව මම හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල්. මම මේකට කරදර වෙන්නේ නැහැ. මම මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මම මේකට පශ්චාත්තාප වෙන බොහෝන තරම් මහපා. නූල වැඩි වැඩියයි යටින් කොක්ක දැම්මොත් විතරයි මේ නූල මැස්ම වැටෙන්නේ. ඉතින් අපි කියනවා නේ මං හරියම අහිංසකයි මැස්මක් වැටිලා කොහෙන්ද දන්නේ නැහැ කිය. මැස්ම වැටෙන්නේ නොදැනුවත්වම යටින් කොක්ක වදින එක. ඒක ඉබේ කරනවා. මෙන්න මේක දිහා බලලා මේ යටින් අපිට එන හිතවිල්ලක් හෝ ආකල්පයක් හෝ මොනවාරි දෙයක් එනකොට ඒකට ඇවිල්ලා එහෙම යnderිනවා මිසක්කා ඒකත් එක පැටලෙන්නේ නැතුව ගෙත්තම් පන්නම් කරන්නේ නැතුව ඉන්න පුළුවන් හිතක් හිතන්නේ. ඒක මේ සීල ශික්ෂාව නෙවෙයි. සීල ශික්ෂාව වෙන කතා නොකර සිටීමෙන්. දැන් අපි මේ සමාධි ශික්ෂාවදි කරන්නේ කතාව ගොනු වේගන එනකොට එහෙම නැත්නම් මේ කතාව ඇතුලේ ගෙත්තම හැදිගෙන එනකොටම බලනවා ඉබේ පහළ වෙන හිතවිලි වලට මං අනුමත කරන්නේ නැහැ. එහෙම නැත්නම් අවජාතක දරුවන්ගේ උපැන්න සාතිකයට මං අත්සන් කරන්නේ නැහැ. දරුවා හම්බ වෙනවා හැබැයි මගේ දරුවෝ නෙවෙයි. දැන් ඔක්කොමලා පිරිමි හිතා ඉන්නවා මේ ගෑනින් හම්බෙන දරුවෝ ඔක්කොම මගේ කියලානේ ඔය ජීගේ කන්නේ. හැබැයි ගෑණිනේ දන්නේ. මේක අලගිය මොලගිය ඉතින් අර ගෑණි කුස්සියේ ලිපට දර දාන ගමන් මේ මේ මනසයා එළිය තියාන පුතා නලවනවලු. අනේ මගේ රත්තරම් පුතේ කියලා. ඒතර ගෑණිට හිණාවක් යනවලු. හතර හිණාවලින් එකක් මෙයා කා දන්නවනම් දරුවා කාගේද කියලා. ඔහොම නලවයිද කියලා. ඉතින් හැම පෘත්‍ජජනෙක්ම ගෑණි විශ්වාස කරලා හම්බ වෙන හම්බෙන් දරුවට අස්සම් කරලා තියෙන්නේ මගේ පුතා කියලා මම තාත්තා වෙන එක ලොකු දෙයක් නේ මමත් දැන් කියන්නේ මේ Nissan වණේ කරනවා උඹලා කාගෙන් කෑවත් මට තාත්තා කියනවනම් මට ප්‍රශ්නයක් නැහැ ඔක්කොම වැඩි ටික වෙන්න ඕනේ මගේ තමයි නම්බුව ලැබෙන්නේ කාගෙන් කෑවත් මට අප්පා කිය කියලා කතාවක් තියෙනවා වතුකාර දෙමළ මිනිස්සුන්ගේ ඔන්න ඔය දෙල්ලම තමයි යන්නේ කතාව කොහෙන් හිතවිලි ආවත් අපි ඔක්කොම මගේ කියා ගන්න මොන අමනකමක්ද කියලා බලන්න මොන තකතිරුකමක්ද කියලා බලන්න මොන පෘථග්ජනකමක්ද කියලා බලන්න ඒක නිසා කියනවා මේ ගලන හිතවිලි ධාරාව දිහා ගොඩබිම ඉඳගෙන ගඟන ගලන ගඟක් දෙස බලාන ඉන්න කෙනෙක් වගේ කොච්චර වෙලා මේකට අත දාන්න නැතුව කොච්චර වෙලා මේකට කකුල දාන්න නැතුව කොච්චර වෙලා මේකට බහින්න නැතුව ඉන්න පුළුවන්ද කියලා. හොඳ වියලි තැනක ඉඳගෙන ගලන ගඟක් දිහා බලائیں. නැත්නම් අර දවල් කිව්වා වගේ විශාල හයිවේ එකක් උඩින් යන පාරක් මගේ පාල මොඩල බලන්නව එහාට මෙහාට වාහන යනවා. පුදුමාකාර වාහන තොගයක් යනවා. කිලෝරක් නැහැ. ඉතින් මේක දිහා බලන්න බේනවා ඒ වගේ හයිවේ එකක් එහෙම නැත්නම් සුපර් කන්ඩක්ටිව් වයර් එකක් වගේ මේක හරියට එහාට මෙහාට හිටිනවා කීයට කීයක් මම හිතනවාද කීයට කීයක් හිතෙන දේවල්ද කියලා බැලුවොත් ඒ සංකල්ප සහ යථාර්ථ දෙක අතර මේ වෙනස හිතන දේවල් නම් යථාර්ථයක් වෙන්න පුළුවන් මම හිතන දේනේ හිතෙන දේ සංකල්ප මේ සංකල්ප මගේ කියා ගැනීම නිසා අපි කොච්චරක් ගහපා දෙන්න හදනවද මිනිස්සුන්ට ඒ අර ඇතුළත තියෙන තමන්ට තමන් විශ්වාස නැතිකම තමයි එළියට කතා කරන්නකේ තේරුම. ඉතින් මේ නිසා හැම කතාවක්ම වැරදි හැම දැනුමක්ම වැරදි කියන්නේ නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියනවා දැන් තරුවච්චන් මහන්සියත් කතා කරනවානේ. ගෝලෙවස අපිත් කතා කරනවානේ. ඒ කතා කරන්නේත් ওই වගේමනේ. එතකොට ඒකේ තියෙන වැරද්දක් නෙමෙයි තියෙන්නේ ඒ කතාව, ඒ වෙන ඇතුළත කතාව සම්පප්පලාපාදී කතාව දැනගෙන ඇල්මරලා විසමරලා ඒක කෙනෙකුට කාරණාවක් කියලා දිනුට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසි දෝෂයක් නැහැ. හැබැයි ඒක පිපිඤ්ඤා ගෙඩියක් ගත්තාම උයන් ඉස්සලා ඒකේ තිත්තරින හැටි දැනගන්න එපා. එහෙම නැත්නම් පිපිඤ්ඤා යුවොත් තිත්තයිනේ. තිත්ත ඇරලා ඉවොත් පිපිඤ්ඤා තිත්ත නැහැ. ඒ වගේ ඒක පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. කොච්චර දෝ හිත දොඩමළු වුණත් මොනවා වුණත් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඒ thought without a thinker මේ හිතන්නේක් නැති හිතවිලි જાතියක් අවජාතක හිතවිලි කියලා කියනවා මේවට. අන්නේ අවජාතක හිතවිලි අල්ලනවා කියන එක මම අතින් සතෙක් මැරෙන්නේ නැති වෙන්න කය අතපය පාලනය කරනට එදී assume මම හිතින් හොරකමක් නොකරෙන්න කය සීමා කර ගන්නවා පාලනය කර ගන්නවට වැඩිය assume. මම හිතින් කාමීත්‍යාචාරයක් නොවෙන්න පාලනය කරනවට වැඩිය assume. මේ ඉබේ දෝරේ එන යෝජනා ඉෂ්ටිර කරන්න එපා. සබාවට පැන්නගෙන මේ දහසකුත් එකක් යෝජනා ඉෂ්ටිර කෙරුවොත් මගේ වෙනවා. ඉෂ්ටිර කෙරුව නැත්නම් කියන්නේ යනවා. ඒක හරියට රෑ දකින්න හීනයක් වගේ. උදේ වෙනකොට කෝටි ගාණක් හීන දැකලා තියෙන අපි ඔලිව මතක තියාගන්නේ නැහැ. ආපත්‍යකුත් නැහැ, පවකුත් නැහැ. මොකක් හරි මතක තියාගන්නේ මොකක් හරි කෙලෙසයක් තියෙන නිසා තමයි. ඒක නිසා මේ ගලන දොළ දිහා බලාන ඉඳලා ඒක දිහා පරතෝ බැල්මෙන් බලන්න පුළුවන් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි අන්සතු දෙයක්. මගේ gedara තමයි වෙන්නේ. හැබැයි ඒ නිසා මම මේ gedara නිවැසියත් නෙවෙයි, විඳින්නත් නෙවෙයි, විධායකයත් නෙවෙයි, වේදකයක් නෙවෙයි, නේවාසිකයක් නෙවෙයි, විධායකයක් නෙවෙයි. මට මේක දිහා බලහින්න පුළුවන් නම් ඒතර වෙන හැම එක්කෙනෙක්ව හොල්මනක් තමයි හැම කෙනා මේක මගේ කියාගෙන පුදුමාකාර කර්ම රැස් කිරීමක් කරනවා. ඉතින් එතකොට මේ කර්මපත බවටපත් වෙන්නේ ඒක වචනෙට බින්දට පස්සේ තමයි. වචනෙට බින්දුනේ නැතුව ඇතුලේ වුණාට ඒක පිට කෙනෙකුට බාධා කරන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. ඇතුළත කතාව අන්න ඒක බුදු කෙනෙකුට උදව් කරන්න බෑ. හැබැයි අර කයෙහි සංපත්කමක් අරමුණේ තැම්පත්කමක් වුණාට පස්සේ මේ ඇතුළත කතාව දිහා බලාගෙන හිටියොත් විනිශ්චයකින් නොකර ඒකේ එක එක රටාවල් තියෙනවා. හුඟක් ඒවා රාග චරිත, රාගයට බර ඒවා. මට ද්වේෂය ඇති කරන දේවල්, සමහර අතීත දේවල්, තමට අනාගත දේවල් කියලා චරිත බෙදන්න පුළුවන්. ඒකේ බටහිර මානසික විද්‍යාව අනුව කියනවා වයසට ගිය කට්ටිය බොහෝ විට පහල කරන හිතවිලි අතීතය හා සම්බන්ධ පශ්චාත්තාප හිතවිලි. අවුරුදු 50ට කලින් වගේ තරුණ පැත්තේ ඉන්න කට්ටිය හිතන්නේ හැම වෙලාවෙම අනාගත ප්‍රතිකං කරන හිතවිලි. ඒ තරුණ අයගේ රාග නිසිත හිතවිලි වැඩි. වයසට යනකොට ද්වේෂ නිසිත හිතවිලි වැඩි. මේ සාමාන්‍ය සාමාන්‍ය ප්‍රකාශයක් මේ කරන්නේ. ඒකට ආශ්‍යාකරේ මිනිස්සුන්ගේ හිතවිලි බොහෝ විට ඒ ද්වේෂයට එච්චර යනවා අඩුයි. බටහිර මානසිකත්වයේ තන්නි ක්‍රම ද්වේෂ පදනමක දුවන. හීනමාන පදනමක දුවන. ඒ මොකද ඒ කට්ටියට ඇන්සෙස්ටර් ගිල්ට් එක තියෙනවා. ඉස්ලාම දෙයයන් වහන්සේ මහපුත් ස්වර්ගයේ ඒ ඊවා අර තහනගිඩිය කාලා දැනුම්වන්ත වෙලා හැඟුම්බර වෙලා අර පුරුෂයා නොමකට යොදවලා දෙන්න සංසර්ගයේ දෙනවා. ඒ द्वේෂයේ ඒ හිත නිතරම තිනවා. ආශියා කරේ ඒක නෑ. එහෙම දෙයයන් ආන්සෙම ආවුවා හරි ඊව අපල් ගෙඩිය ගාව කතාවල් මේකේ නෑ. ඒ නිසා ඒගොල්ලන්ට ද්වේෂයක් නෑ. ඒගොල්ලෝ තියන්නේ අර මට අනේ මට කාර් දෙකක් ගන්න නැත්නම් මට ෆ්‍රිජ් දෙකක් ගන්න නැත්නම් මට අල්ලපු ගෙදර ලොකු ටීවී එකක් ගන්නකොට අපෝ ඒ හොඳට ඕම ඇති අපේ කට්ටියට. ඉතින් නිසා මේ රටාවල් තියෙනවා මේකේ. ඒ රටාවේ මං අයිති කොයි රටාවටද කියලා දන්නවනම් ඒක තමා විසින් තමන්ගේ චරිතය හඳුනා ගැනීමක්. අපි මේ කේන්දරේ බල්ලා හෝ අත බල්ලා හෝ නාඩි බල්ලා කරන බයිලා වලට වැඩිය මේක හොඳම අවස්ථාව Tamante එන හිතවිලි මොන මොන જાති කියලා බැලුවොත් ඒක මේ පටිසම්භිදා මාර්ගයේ හයක් පෙන්නනවා අතීතානු දහවණං චිත්තං වික්කෝපානුපත්තං අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං රාගං චිත්තං අබිනතං අපනතං චිත්තං දෝසානුපත්තං උද්ධච්ච චිත්තං ලීනං චිත්තං අතීතයට දුවන හිතවිල්ල අනාගතයට දුවන හිතවිල්ල කියලා ඔච්චරයි ආය වෙන මොකක්වත්ම ඔය ගන්න දෙයක් නැහැ. ඒ වගේම ආශකරණ හිතවිලි සහ එපා ගන්න හිතවිලි. අධික වීරිය සහිත හිතවිලි සහ කුසීත හිතවිලි. ඔය හයට අපි මලු හයක් අරන් ගිහිල්ලා භාවනදී හම්බෙන හම්බෙන හිතවිලි ඒ මල්ලට දාලා බැලුවනම් වැඩියෙන්ම පිටලා තියෙන මල්ලේ චරිත තමයි මම කියන්නේ. අපි අඳින චරිත නෙවෙයි මේක ඇතුලේ තියෙන එක. ඉතින් මේක දකින්න එක හොඳ නෑ කියලා කිව්වොත් නිවන් දකින්න බෑ. භාවනාවේදී මුලදි පෙන්වන්නේ නෑ මේක. මුලදි පෙන්වන්නට අපේ විස්තරාත්මක බලන්න වෙලාවකුත් නෑ. මේ වගේ දෙයක් දැනගෙන ඉවරලා අපි මේ අඳුර ගන්න හදන්නේ මගේ චරිතය මොකක් හරි විවේක වෙච්චලායි මගේ හිත මොකේට දුවන්නේ කියලා මේකෙන් අපිට කියන්න පුළුවන් මරණ මොහොතේ මගේ කර්මය මොනක්ක් වෙයිද කර්ම නිමිත්ත මොනවා එකක් වෙයිද ගති නිමිත්ත මොනවා එකක් වෙයිද කියලා. විවේක වෙනකොට මට එන හිතවිල්ල තමයි ඊගාව භවය සකස් කරන්නේ. ඒ නිසා බුදුජානනාංශයේ ද්වේ මේ ද්විතීය චේතනා සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා යංච චිත්තේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ඒ ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය ආරම්මනේ පතිට්ඨිතේ විඥානේ විරූල්හේ පුනබ්බවං uppatti අපේ හිතේ ආනාපානෙත් හොඳටම ගෙවිලා ඉන්න කයත් තේරෙන්නේ නැතුව ඉන්නකොට ඒ හිත අපේ විඥාණය යංච චේතේති අපේ චේතන අල්ලාගෙන ගැට ගහගෙන ගැට ගහගෙන යනවා. යංච පකප්පේති අපේ ප්‍රකල්පන අල්ලාගෙන විඥාණය යන්තම් ජාම් බේර ගන්නවා. එහෙම නැත්නම් යංච අනුසේති අපි ගියාත්මෙන් ගෙනාවු අපේ චරිත ලක්ෂණ අනුසේ අල්ලාගෙන විඥාණය කොහොම හරි ආහාර ටික සපයා ගන්නවා. පොහොර ටික සපයා ගන්නවා. ඒක නිසා Tamanට තේරෙනවා නම් භාවනාදී මගේ දැන් සතිය තැහෙන දුරට හොඳයි අරමුණු බොහොම තැම්පත් වුණා. කයෙත් කරදරයක් නැහැ. එතකොට මේ ඉස්සරහට යම් චේතනාවක් ඇති වුණොත් ඒ චේතනාව පදනම් කරගෙන විඥාණය මේ ජාම බේර ගන්න. ඒ නිසාම චේතනා නොකරනද අදිෂ්ඨානයක් ගන්න වෙනවා. මොකද චේතනා කියන්නේ සංස්කාරවල. අභිසංචේති අභිසංකරෝති කියලා චේතනා කියන්නේ සංස්කාරය. ඉතින් අපේ මුළු ජීවිතේම හුදු චේතනාවක් විතරයි හරිය වෙන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා තියෙන අනාගත පැතුම්නේ. අපිට පුළුවන් ද යම් දවසක මේ හිත හොඳට තැම්පත් වුණාට පස්සේ කිසිම ප්‍රාර්ථනාවක් නොකර මං ඊගාට මොනවද කරන්න කියන්න අහන්න නැතුව නින්දර වට ගන්නෙත් නැතුව මේක දිහා දැක්කට නොදැක්කා වගේ බලනින්න මොනක්වත්ම නැති தත්තෙට ගෙනල්ලා අනේ මට ඊගාට මොකද්ද කරන්න ඕන කියන කියන ගමන් ඔන්න ඔබ චේතන අල්ලන්න හදාන්නේ. මේකට බය වෙලා තක්කුමුක් වෙනකොට දැනගන්න ඕනේ ඔය පෑදීදියට බොරදිය දාන්න හදාන්නේ. ඔබ ඔක උපයාගත්ත දෙන්නේ. ඕක ප්‍රතිපදාවේ දියුණුවක් නේ. ඕක දිහා බලන් ඉන්න පුළුවන්ද? චක්කු මාසේ අථාන්தோ පොට්ටේ මේක දිහා බලන වාගේ. ඒක තමයි ඇහෙනවා. අද එක්කෙනෙක් උත්සාහ කරන වචන හතරක් කියලා. එහෙම කරනකොට මේක විතක්ක කියලා හිත කියනවලු. ඊට පස්සේ මේක අකුසලයක් කියලා කියනවා. හිත අපිට අර වචන රූපෙන් අල්ලන්න බැරි නම් ඒ ඇවිල්ලා හිමීට කතාව දාන. එහෙනම් මේ කියන්නේ රූප වෙන්නේත් ඕකම තමයි. කතා වෙන්නේත් ඕකම තමයි. අරකින් අහුවේ නැත්නම් මේකට අහුවේ නිසා හිත දොඩමළු වෙන. ඒකලත් දැන් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි කියලා ඇහුණට නැහැ වුණා වාගේ. සමහරට මේක හීන ස්වරූපෙන් පේනවා. ඒත් මම නෙවෙයි කියලා ගියොත් විඥාණයට චේතනා කියන ආහාර චේතනා කියන පොහොර නැති වෙච්චාම විඥානයේ පකප්පන අනුසය කියන දෙක විතරක් ආහාර කරගන්නවා ජාම බේර ගන්න. ප්‍රකල්පනා කියලා කියන්නේ අපේ සුපුරුදු චින්තනය, අපේ රුචි අරුචිකම්, එහෙම නැත්නම් අපි ඇබ්බැහි අපි කරගෙන ආ පුරුදු. ඉතින් කොහේ බුලත් පිට කන්නා වගේ ඔහේ තියෙනවා. ඒකට අපි දැනගන්න ඕනේ ඔබ කරගෙන ආපු පුරුදු එක සැරේ නතර වෙන්නේ මේ භාවනාවේ ක්‍රියාකාරකම් විශේෂයෙන්ම කාය දුස්චර්ච නතර වෙලා කය තැම්පත් වෙනකොට මෙයා ඉබේම එන්න පටන් ගන්නවා. ඒක දැක්කොත් හිතා ගන්න පුළුවන් මගේ පුස්තකාලේ තියෙන පොත්වල මෙන්න අන්තර්ගතේ. ඔවෙන් තමයි මගේ ඊගාව ආත්මේ සකස් වෙන්නේ. ඒ ටික එළියට එනවයි කියලා කියන්නේ කරදරයක් නම් තමයි. හැබැයි පුස්තකාලේ හිස් වෙනවා. ඇතුලේ තියෙනවා තැම්පත් කරලා තිබුණා එළියට එන්න පටන් ගන්න. ඉතින් ඒක දිහා බලලා මේක මම මාගේ නොකිය එන්න අරින්න ඕන. තුවාල එක සැරව ඉන්න වාගේ, පුරු ඇදිලා යන්න වාගේ. එතකොට අපි දන්නවා මේ සුද්ධිය අලුතෙන් කුසල් අකුසල් නොකිරීම නෙවෙයි. හිත ඇතුලේ තියෙන පුරාණ අකුසල ඇද්ද ඇද එළියට දාන. ඊගාවාත්මෙට යන්න ඉඩ තියෙන ගියොත් හත් ගුණයකින් වැඩෙන්න ඉඩ තියෙන අකුසල ditthදම වේදිනිය වශයෙන්ම දකිනවා මෙන්න මේක අරගෙන තමයි මම රැයට පුදියන්නේ ඕක අරගෙන තමයි හෙට උදේ නැගිටින්නේ මේක අරගෙන තමයි මම මැරෙන්නේ ඊගාවාත්මේ ඕක අරගෙන තමයි උපදින්නේ මේක අවුස්සලා මේක ප්‍රකල්පනා ටික එළියට දාන්න පුළුවන් නම් එයාට අපිට තේරුම් අරගන්න පුළුවන් එහෙම දෙයක් බුද්ධ ශාසනයක් නැති කාලේ කවදාකවත් කරන්න බෑ තිබිලත් සතිය තියලා සමාධියක් කය ඒකාග්‍ර භාවයක් ඇති වෙලා මම දැන් යන්නේ මේ ඊටාම සියුම් තැනකටයි මේ වර්තමාන වශයෙන් අකුසල් රැස් කරන එක නෙවෙයි පරණ රැස් කරලා පුරුව බහැපුව මණ්ඩි බහැපුව ප්‍රක්ෂ මේ මේ එකතු වෙච්ච ඒව හිමීට හිමීට අරන් දාන පුදුම ගන්ධස්තරයි පුදුම ජරාවක් ඒකේ තියෙන කිසිම කෙනෙකුගේ ඇතුලේ මැණික්වත් මුතුවත් තුවරලාවත් හඳුන්වත් නැහැ කක්ක තමයි තියෙන්නේ ඉතින් ඔක වහගෙන ඉන්න එක තමයි අපි මේ සදාචාර ජීවිතය කියන්නේ මේකෙදි එහෙම නැහැ එන්න එනකොට බලනවා මෙයා කියන පණිවිඩේ තේමාව මොකද්ද කියලා. ඉතින් අපිට පේන්නේ මේ කවුද උදව් කරන්නේ? නෑ මේ ගියාත් පිටලා ගෙනව පොදියේ තියෙන මල්ල ලිහලා බලන එකයි කරන්නේ. ඉතින් මේ මල්ල ගෙදර ගියොත් අඹුනසි ලිව්වොත් ඕනසි. ඉතින් අර අරගෙන ගිහිල්ලා පඬිතයා කියනවා මගදී దేవතාවෙක් කියනවා මේක අරගෙන ගියොත් අඹුනයි මග හිටියොත් ඕනයි කියලා. එතකොට එයා ඒ සේනක පැඩිවලා මට මතක නෑ බෝසත්ගාඩ ගියar පස්සේ කියන දණ්ඩක් අරගෙන ඔය මේ පසුම්බිය ලිහලා දාන්න ගියතොට බලනකොට ඒකේ නයික් ඉන්නවා. නය එළියට දැම්මට පස්සේ අඹුණ හින්නෙත් නෑ මූණ හින්නෙත් නෑ. නිසා ප්‍රසිද්ධියේ මේක හෙලි කරන්න මේ නයාට එළියට එන්න දෙන්න ඕනේ. අපි මේ රැකගෙන ඉන්න දේ. ඒක හරීම අමාරු. ඒක හරියට අපේ පෞරුෂත්වය, අපේ ඇබ්බැහිය, අපේ ආශය අනුසේ අපි ගෙනාපු ජම්ම ගති කර්ම ශක්ති එහෙම නැත්නම් උපනිෂ්ඨේ සම්පත් සම්පත් නෙවෙයි විපatti හොඳට තේරෙන්න පටන් ගන්නවා. මේ කවදාකවත් අපේ අම්මට තාත්තට අරන් දාන්න බෑ. ඒ කවදාකවත් ශල්්‍ය වෛද්‍යරයට අරන් දාන්නත් බෑ. ඉතින් මේකට මුහුණ දෙන්න නම් අපි දැනගන්න ඕනේ සාමාන්‍ය කතාව නතර කරලා මේ අතුරත කතාවේ යනකොට මේක දිහා හොඳට බලලා මගේ ඇතුලේ යන කතාවේ තේමාව මොන වගේ එකක්ද කියලා. ඒක චේතනා නොවේ නම් ප්‍රකල්පනා වශයෙන් එන්නේ තියෙනවා. ඒ දෙකම නතර කරන්න පුළුවන්. එතකොට අපිට දැන ගන්න පුළුවන් අනුසේ වශයෙන්, ආසේ වශයෙන් අපි මෙතෙක් ගినాපු දේවල්. මේක හරියට මේ මේ 3rd degree burning එකක් වගේ වෙච්ච වෙලාවක deep anesthesia එකක් දීලා මතු පිට එකක් නෙවෙයි ඇතුළට අත දාලා අර ඇතුළේ තියෙන ඒ නරක පටක එහෙම නැත්නම් පිළික අයින් කරනවා වගේ. ඇනස්තීසියා දෙනකොට මට්ටම් තුනකට දෙනවා. first grade second grade third grade කියලා තුන්වෙනි එක පැය 11ක් වුණත් තියන්න පුළුවන් ලෙඩා එහෙම්ම මැරලා වගේ ඉන්නවා එතකොට තමයි යාගේ ස්නායු වල දෙයක් ඔපරේට් කරන්න පුළුවන් පිළිකාවක් ඔපරේට් කරන්න පුළුවන් වෙන්නේ මොලේ වගේ ඔපරේට් කරන්න පුළුවන් නෑ සාමාන්‍ය හැම දෙයකට නම් මුළු ඇඟම ඔපරේට් තීනති කරන්න ඕනෙත් නෑ ලෝකල් ඇනස්තීසියා දුන්නත් ඇති මේකට බෑ මේකට යනකොට ඊට ගැඹුරට යන්න ඕනේ. සාද ටිකක් යනවා ආය නතර කරනවා. හෙට ටිකක් යනවා තව ටිකක් අතට දානවා. එහෙම කර කර කරගෙන යනකොට තේරෙනවා මගේ අනුසේ වශයෙන් මේ ඇඟ ඇතුලේ සෛලයක් සෛලයක් පාස තැම්පත් වෙච්ච පුරුදු වගේක් තියෙනවා. තැම්පත් වෙච්ච ඇබ්බැහි වගේක් තියෙනවා. තැම්පත් වෙච්ච පුරුෂ ලක්ෂණ වගේක් තියෙනවා. ඉතින් ඒක සතියටත් අහු වෙනවා. හැබැයි මට හොඳ කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. මට කීත හැකි. අනේ මම වැරද්දක් තියෙනවා නම් කරුණා කරලා මට පෙන්ලා දෙන්නේ ඒ කතාව තමයි. හැබැයි ඒ කතාව කට්ටච්චොලි කතාවක් නෙවෙයි. ඒක පාපොච්චාරණය. ඒකට කියනවා පැවරුම කියලා. දැන් අපි ඉන්නේ වස් කාලේනේ. වස්වල පවාරණය කරනකොට මොකද්ද කියන්නේ? දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසාමි. අපිත් වස්වසව හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා වැඳලා කියනවා ආයස්මතුනි මං කරපු වැරද්දක් දැක්කා නම් හෝ මං කරපු වැරද්දක් ඇහුවා නම් හෝ මං කරපු වැරද්දා සැක කෙරුවා නම් හෝ මට අනුකම්පාව කළා කියන්නේ මමත් ඒ විදිහට දැක්කොත් මම පිළියම් කරනවා. අපි එතකොට අපි තව සංඝයා වහන්සේනමක් අපි සාක්ෂි කරගන්නවා මේ කට්ටච්චෝලි වෙන්න අනේ මචං උඹ මගේ පිට ගහපන් මං ඔබේ පිට ගහන්නම් කියනව එකිනෙක අපිට කැතහැගෙනලක් නෙවෙයි දැක්කානම් හෝ ඇහුවානම් හෝ හිතුවානම් සැක හිතුවානම් හෝ මට කියපන් ඉතින් බුරුවෙන් පණ්ඩිත සාංශ කියනවා මේිට වැඩි ශිෂ්ටාචාරයක් මිනිස්සු ගාව තියෙනවද කියලා එහෙම නැත්නම් අපි මේ භාවනා කරනකොට අපි ඒ දකින දේ ඒ විදියටම හෙලිකිරීමෙන් ඇති වෙන විසුද්ධිය පිරිසුදුකම තනි වචනෙන් කියනනම් අහිංසකකම කියලා කියයි. අපි මේ පුද්ගලිකයි රහසිගතයි කියන වතාගෙන හංගගෙන ඉන්න හදන්නේ කෙලෙස්මයි. මේක හෙලි වෙච්ච ගමන් පුදුමාකාර සාන්තියක් වෙනකොට විඥාණයට බෑ මහුංකාරයට බෑ ගැටලන්න එතකොට විඥානේ පතිට්ඨිත විඥානයක තැන ඉඳලා අපපතිට්ඨිත විඥානයක් බවට පත් වෙනවා. එතකොට මේ යෝගාවචරයට මේ කාලය තුළ මොකද උනේ කියලා මොනවත්ක්ම මතක නැහැ. එතකොට යට සංඥා, පඤ්ඤා, විඥාන නෑ සංඥා විඥාන පඤ්ඤා කියන මොකක්වත්ම නැහැ. කාලය ගත වෙලා තියෙනවා. මතක සටහනක් නැහැ. ඉතින් ඒක සාමාන්‍ය යකා ගැහුවා කියලා නේ අපි කියන්නේ. ඒකට ඩිමෙන්ෂියා කියයි, පාකින්සන් කියයි, මතක නැති රෝගේ කියයි. මේ මොන බයිලාවක්වත් නැහැ. හොඳටම සතිය තියෙන වෙලාවක් වැඩේ සිද්ධ වෙලා තියෙනවා කිසිම සටහනක් නැහැ. ආකාශයේ ගිය කුරුල්ලෙක් වගේ. මූදේ ගිය නැවක් වගේ සලකුණු නැහැ. ඉතින් අපි ගිය පාරේ පැතිරේ ගන්ධත්තාරේ උරුලෑව ගියා වගේනේ මොනවා කෙරුවත් කුණක් ඉතුරු වෙනවනේ. මේ මොකක්වත්ම නැතුව යන්න පුළුවන් නම් හරියට මේ මහ කැලයක් මැස්දෙන් හුළඟක් යනකොට ගස් වලට එහා පැත්තෙන් දාන අතු නමාගෙන යනවා ගිය පාරක හුළඟක්වත් නැහැ. හමුදාවකට යන්න බෑ. හමුදාට යන්න එක මට්ටම් කරන්න ඕන. අනිත් වගේ අපේ හිතේ තියෙන මේ පිසගෙන යන ගතියට අපි සතියට පිසගෙන යnderලා ඔක්කොගෙම කිසිම මේක ගුණක් නැති වෙන විදිහට මේක සුද්ධ කරගන්න හම්බෙන අවස්ථාව සංසාරෙට එක සැරේ කරන්න ඕන. මුළු සංසාරෙටම එක සැරේ කරන්න ඕන. ඒක අපිට හම්බ වෙච්ච වෙලාව පන්න ගත්තොත් ලොකු සංහසේ අපවත් වෙන්න ඉස්සලා කියපු අන්තිම බණේදී කිව්වා නියම වෙළඳපොළ දැකලා Tamange බඩු ටික ඉගෙන ගන්න නැතුව පස්සේ පශ්චාත්තාප වෙන වෙළඳ පිටසක් වෙන්න එපයි කිව්වා. මේ හම්බෙච්ච අවස්ථාවේදී එතෙන් ගිහිල්ලත් මේ ශරීර ආසාව නිසා, කාය ආසාව නිසා මේක පුද්ගලිකයි රහසිගතයි කියන වසංග ගත්තොත් කොච්චර සංසාරයක් මේ කරදර පොදි බැඳ ගැළපිට පටවා කර්මයේ කලුගොනු පෙරටුව බැඳගෙන මේ ජීවන මඟ අපි යනවා. ඒ කියන්නේ ඒ තරම් ආසයි අපි අර තියෙන කෙලස් ටිකට. ඉතින් සා කාය දුස්චරිතන අතර කරලා ඊගාට මේ වචී දුස්චරිත වශයෙන් නැත්තම් අකුසල කර්මපත වශයෙන් මේ හිත ඇතුලේ වෙන වැඩේට වචනය බිඳින්න ඉස්සල්ලා කියන කෑල්ල මේ සාසනේ විස්තර වෙන හැටි. ඉතින් ඒක දකිනකොට ඔක්කොටම කුණු ගඳ ගන්නවා. ඔක්කොටම බයක් ඇති වෙනවා. ඔක්කොටම චකිතයක් ඇති වෙනවා. මේ සීලෙ කැඩිලා වෙන්න ඇති, සතිය කැඩිලා වෙන්න ඇති, සමාධිය කැඩිලා වෙන්න ඇති. එතකොට මාරය ඇවිල්ලා ඔපිනියන් දෙනවා. එයා දැනගන්න ඕනේ මගේ සතිය ඒකාන්තයෙන්ම අචිත්‍රයි අසබලයි, සතිය ඒකාකාරයි. මගේ සද්ධාව කොහොමඩක්වත් මම කඩා ගන්නෑ. සීලෙ කොහොමඩක්වත් කැඩෙන්නේ නෑ. මොකද මේක හිතනේ. හීල ගන්න කය වචන දෙක වෙන්න එපායි කියලා එතනදී ඒ යෝගාවචරයට ඒ සතිය ඒ සීලය ඒ සද්ධාව ඇති කරගන්න පුළුවන් නම් හොඳටම තේරෙනවා මේ බණේ මේ මේ සංසිද්ධියේ අවුරුදු 2600ක් පහුණයි කියලා පිලුණු වෙලා නැහැ. දැන් මෛත්‍රී බුදුහාමර හම්බුණයි කියලා ලාභෙකුත් නැහැ. කරනවා නම් දැන් කරන්න පුළුවන් අපි සෑහෙන දුරට ඇවිල්ලා තියෙනවා. මුත්තේ ශිල්පේ දන්නේ අපි ළඟ අවශ්‍ය වෙලාවට උපකරණේ නැහැ. ඉතින් ඒක නිසා යුද්ධෙත් නැති කඩුව කොස් කොටන්නද කියලා. දත් නැති දාට උක්දඬු ගිනි තපින්නද කියලා. ඒ නිසා හම්බ වෙච්ච වෙලාවේ ඒක කරනවට හරි සෙල්ලක්කාරකමක් ඕන. සෙල්ලක්කාරකමක් එන්න නම් අපි දැනගන්න ඕනේ. අපි දැන හෝනෝ දැන දැනට මේ කර්මපත අකුසල කර්මපත සිද්ධ වෙනවා. ඒක දැකීමම ඒක සිද්ධ වෙන වෙලාවේ ඒක දිහා මූණ දෙන එකම අකුසල වලට පෙන්වන්න බැරි දෙයක්. ඒක වෙනකොටම දකින්න හැබැයි අල්ලපු gedara දැකලා වැඩක් නැහැ. අනුන්ගේ වැරදි දැකලා වැඩ. තමන්ගේ දේ තමන් ඒක දැක ගන්න පුළුවන් නම් ඒක කියනවා තමන්ට තමන් කරන ලොකුම කරුණාව කියලා. තමන් තමන්ට කරන ලොකුම මෛත්‍රිය කියලා. අපි හිතනවා මේ අනුන්ට කරුණා කිරීම මෛත්‍රී කිරීම මහා ලොකු දෙයක් කියලා. මේක කරන හැම වෙලාවෙම මේක පාවා දෙනවා. පරානුද්යතා පරිසංයුත්ත කියලා කියන්නේ අනුන්ගේ සීනි කිරන්න හදනවා. මේ තමන්ගේ gedara මල මේ ලෝකෙට පරකාසයක කියනවා gedette මරගාති. ඉතින් යෝගාවචරය කියන්නේ ඒව පොඩ්ඩකට නතර කරලා මේ ඇතුලේ වෙන දේ මේ කතාවක් යන්නේ ඉස්සලා ඇතුලේ මේ ගොඩ ගැහෙන දේ බලන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා මුනිවරයෙක් වෙනවා. කියලා දෙන්න බෑ මේක. කිවර කවුරක්වත් කැමති නැහැ පිරිසුදු වෙන්න. ඒගොල්ලෝ මේ පිටින් පිරිසුදු වෙලා මම මේ සදාචාර සම්පන්න කෙනෙක් සිල්වන්තෙක් කියලා කෑකොස්සන් ගන්නට ඕන වුණාට අර හිත ඇතුළේ දේ පිරිසුදු වෙන්න කිට්ටි කැමති නැතිකම කොච්චරද කියනවනම් සර්වචන්නාංශි බුදු වුණාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරා. කාට හරි පුළුවන් වෙයිද මේක අල්ලන්න කියලා. මන්නම් කියයි මුනින්නව කලයකට තොරක් කරා වගේ මේක නිකම්ම නිකං අහකයයි දික. ඒතකොට තමයි තාපති බ්‍රහ්මරාජය ඇවිල්ලා ධන බිම ඔබලා උතුරු සළුව හකස් කරන කරුණා කරලා මේ වැඩේ වෙන්න දෙන්න එපා. සමහර ඇත්තන්ගේ ඇස්වල ඉච්චර දූවිලි නෑ. කන් ඇත්තෝ අසයි. ඇත්තෝ ඇත්තෝ දකි කියලා බණ කියන්න පටන් අරගන්නවා. ඒ නිසා මේ වගේ දේවල් වලට යනකොට ඔක්කොටම ඇහෙනවා කොදොයි. ලංකාවට කංලාවට තමයි ඇහෙන්නේ. ඇහුනට වැඩි හිතට ගන්න ඕක කොච්චර අමාරු වෙන්න බෑ මයිටි බුදුහාමර දෙකලා මේ දැන් මල් වට්ටියක් දෙකක් පූජා කරලා කෙලිම නිවන් දකින්න පුළුවන් නම් මේ ඉන්දියාප්පන් ටිකක් පූජා කරලා මොකටද මෙච්චර ගැඹුරට යන්නේ කියලා කට්ටිය හරිය කැමති අනම්මනම් පූජාවල් වලට නමුත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවත් උන්වහන්සේත් එන්නේ මේක හරහා උන්වහන්සේත් කියන්නේ මේ ධර්මයමයි වෙන කියන දෙයක් ඇත්තේ නැහැ ඒ නිසා මෝරලා තියෙන ඇත්තු පින මෝරලා තියෙන ඇත්තු මේක හොඳ අවස්ථාවක් කරගන්නවා ඒකට කියනවා සම්පත්‍තිකර අවස්ථාවක් කියලා. ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඒ නිසා කාය දුස්චරිත වළක්වනවට වැඩිය කාය කර්මපත වළක්වන රෙඩි බොහොම සියුම් වශයෙන් තමන්ගේ කරක ගන්න ඕනේ අපිට හදා බෙදා ගන්න පුළුවන්. නමුත් අනුන්ගේ වැරදි නම් බලන්න යන්න එපා. ඒකම ඒකෙන් තමයි අපිට ගොඩාක් වැරදිලා තියෙන්නේ මේ සදාචාර සම්පන්න වෙලද නිසා ඒක නිසා පරවාදී බදිරෝ අනුන් කතා කරනකොට බීරෙක් වගේ හිටපන් කියලා තියෙනවා. ඒ වගේම පරච්චිද්දේසු ලේඛනෝ අනුන්ගේ හිදුරු දකින්නකොට අඩුපාඩු දකින්නට පොට්ටෙක් වගේ හිටපන් කියලා කියනවා. පේන්නේ නැතුව වගේ ඒක ලියලා මේ Tamange අඩුපාඩු ටික ටික ඒකත් නාස්තිකව නෙවෙයි බලන්නේ සතියට මේක එල්ල කරගත්තා නම් මේ කුණු කන්දලේ බේරීම ගෙවීමක් මිසක මොනක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අර කාය වශයෙන් අපි හදාගත්ත මේ කාය කුසල කර්මපත පුළුවන් තරම් tempත් වෙලා අපිට තේරෙනවා නම් යම් කිසි වෙලාවක සමාධිය මේ සතිය ඇවිල්ලා දැන් හොඳට මේක බලාගෙන ඉන්නවා මොනක්වත්ම හිතේ නෑ වගේ කියලා අන්නේ වෙලා හොඳට බලාගෙන ඉන්න මේ හිස් වෙනකොට හිතේ මොනවද ගොජ දාන්නේ කියලා බිම්මල් පිපෙන්න වගේ මොනවද එන්නේ කියලා ඒක ප්‍රාර්ථනා කරන්න එපා එන්න කියලා එන දේ එනකොට බය වෙන්න එපා බය නැතුව හොඳට පොතක් අරගෙන නෝට් කරගන්න මගේ එලි දක්වන මේ හිතවිලි වල රටාව රචනය මොන වගේ එකක්ද කියලා ඒක හෙලි කරන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරන වෙලාවේ කියමන පමණින්ම හෙලි කර පමණින්ම කමඨාන් සුද්ධ වෙනවා. ඒක නිසා දැන් අපි ඉන්නේ වැඩමුළුවේ සෑහෙන ගිවම් කරලා තියෙන නිසා මේ පෙළ ගැහිච්ච යත්තන්න මේක වැටෙහෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ අවස්ථාව පැහැර හරින්න නැතුව ඉදිරියට අවස්ථාව වාසිය ගන්න නැත්නම් ආවස්තික වටිනාකම ගැනීම සඳහා ධර්ම දේශනා කරන එක ඒ විදිහට වැටහෙවා වැටහිලා ඒක කරදරයක් සතිය නැති මොහොතක් කියන එක නෙවෙයි මම මේකට තමයි ලෑස්තිලා ආවේ කියලා සූදානම් ශරීරය ඇතිවීමට ධර්මදේශනාව හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ශිරු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා